විශේෂයකට විශේෂ ඥාන එයාට පහළ වෙනවා විශේෂ ගුණ පහළ වෙනවා ඉතින් අනිත් පැත්ත හාන භාගය පිරිහෙනවා අතපල්ලේ වටනවා ඉස්සෙල්ලා මේ හාන භාගයේ ධර්ම හත විස්තර කරලා තමයි විශේෂ භාගිය වලට යන්නේ හාන භාගීය ධර්ම වලට කියනවා අසත් ධර්ම කියලා. විශේෂ භාගීය ධර්ම වලට පොකුරටම සමුහේටම කියනවා සත් ධර්ම කියලා. ඉතින් අපි මේ වැඩමුළුවේදී ඉගෙන ගන්න හදන්නේ මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ උගන්වන ඒ විශේෂ භාගීය ධර්ම හත. ඉතින් අපි ඊයේ දවස ගත්තේ මේ සද්ධාව කියලා සද්දෝ හෝති කියන පළවෙනි වාක්‍යය. ඒ සද්ධාව හැම ආධ්‍යාත්මික වැඩපිළිවෙලකම හැම ආගමකම එලිපත්ත වාගේ. ඒකෙන් ඇතුල් පැත්ත ආගම සත් එහෙම නැත්නම් ආධ්‍යාත්මික වෙනවා. ශ්‍රද්ධාව නැති කෙනා ආගමක් නැති ආධ්‍යාත්මයක් නැති කෙනෙක් විදිහට සලකනවා. ඒ නිසා ශ්‍රද්ධාව හැම ආගමකම විශේෂ කරලා පෙන්වනවා. ඉතින් අපි ඒ එවන් තත්ත්වයක් අඩදී අපි බුද්ධ ආගමත් ආගමක් විදිහට ඒ මල්ලටම දාලා බැලුවොත් මේකෙත් පටන් ගන්නේ සද්ධාවෙන් තමයි. ඒ ශ්‍රද්ධාවයි අනිකුත් සමයාන්තර දර්ශන එනතම මේ කාලේ තියෙන අනිකුත් ආගම් එක බැලුවොත් බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන සද්ධාව උරගා බලන්න පුළුවන් කෙටි කාලයක් ඇතුළත. තමන්ට අත්දා බලන්න පුළුවන්. අනික් ආගමවල දර්ශන සඳහන් වෙනදී අනිවාර්යයෙන්ම අත්දා බලන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්න හැබැයි මරණයෙන් පස්සේ. මරුණාට පස්සේ කෙලින්ම ඒ දෙවියන් වහන්සේ ළඟට යනවා නැත්නම් දෙවියන් වහන්සේ හම්බ වෙනවා ඊට පස්සේ දෙවියන් වහන්සේක තීන්දුව කරනවා නිසා දෙවියන් වහන්සේ අදහන්න හැබැයි ඉන්නකම් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක මරණේ පස්සට දාලා තියෙනවා. බුදුරජාන් වහන්සේත් ඒ වගේම ශාස්ත්‍රුන් වහන්සේලා ඉදත් සිටිය සත්‍ශාස්ත්‍රුන් වහන්සේලා ඒ වගේම මේ සද්ධාවෙන් තමයි පටන් අරගන්නේ. ඒ සද්ධාව යම් කිසි කෙනෙක් අමූලික එහෙම නැත්නම් පසාද සද්ධා කියන මේ මතු පිට තියෙන සද්ධාවෙන් වෙලාවක හිතනොත් මගේ ජීවිතේ මම මේකට දාලා බලන්න ඕන, පරිශන කරලා බලන්න ඕන, අත්දා බලන්න ඕන කියලා ඒ සද්ධාවටම තමයි කුසල ඡන්දය කියලා කියන්නේ. නැත්නම් සද්ධාව ඡන්දයක් බාටපත් වෙනවා. ඉතින් හොඳ දෙයකට කරන හොඳ දෙයකට පෙළඹෙන ඡන්දයට කුසල ඡන්දය කියලා කියනවා. ඉතින් මේ සද්ධාව නැත්තම් ස්වභාවයේ කාමච්ඡන්දය. ඒ නිසා කාමච්ඡන්දේට ආයේ කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න ඕන කමක් නැත්තේ නෑ. ඒකට සුදුසුකමක් අවශ්‍ය නෑ. ඕනම කෙනෙකුට ඒකෙන් තමයි පටන් අරගන්නේ. කුසල ඡන්දේට යන්න නම් අර සද්ධාව නගින්න ඕනේ. ඉතින් අනන්තවත් ඉන්නවා මිනිස්සු. ඒ ප්‍රසාද සද්ධායෙන් පටන් ගන්නවා අමූලික සද්ධායෙන් පටන් ගන්නවා කවදාහක්වත් කුසල ඡන්දේ මට්ටමට එන්නේ නෑ. ඉතින් ඒ නිසා ඒ කෙනෙකුට පරිේෂණ කරලා උරගාලා බලන්න බෑ. මම මේ කරන දේ මට අත්හදා බලන්න පුළුවන්ද? අත්දකින්න පුළුවන්ද? අස්පනා අපිට කියන එක බලන්න කැමතිත් නැහැ, කරන්නෙත් නැහැ. නමුත් අපි මේකට සහභාගී වෙලා තියෙන්නේ එහෙම පිරිසකට නෙවෙයි. මේ පිරිස ඒ වෙනුවෙන් පියවරක් දෙකක් ඉදිරියට තියලා තියෙනවා. එක්ක සීල ශික්ෂා, එක්ක සමාධි ශික්ෂා. ඉතින් සීල ශික්ෂාව කරනකොට අපි මේ කතා කරා වගේ තමන්න තිබුණු මේ බය හතරාකාර බයකින් වෙන් වෙන්න පුළුවන්. ඒ නිසා සීලයට අභය කියලා කියනවා. අපි සතෙක් නොමර ඉන්න එක ආභය දානයක් කියලා කියනවා. ලෝකේ තියෙන සියලුම දාන වලට වැඩිය ශ්‍රේෂ්ඨ දානයක් තමයි ආභය දානේ. ඉතින් ඒ වගේ දේවල් අපි පෙළඹෙන්නේ ඒ ඇදහිල්ලකින් තමයි ශ්‍රද්ධාවකින් තමයි. ඉතින් ඒක කුසල ඡන්දයකටපත් වෙනවා. ඒ කුසල ඡන්දය කරගෙන ගිහිල්ලා යම් වෙලාවකට මෙයාට මේ භාවනා කරන තැනට ගිහිල්ලා නැත්නම් සීලය සමාධියට ගිහිල්ලා සමාධි ප්‍රඥාවට ගිහිල්ලා අත්හදා බලන්න පුළුවන් මම යන පාරේ තියෙන පීඩාව අඩු වෙනවා දුක අඩු වෙනවා අසහනය අඩු වෙනවා දැවිලි තැවිලි අඩු වෙනවා කියලා තමන්ට බය නැතුව තව කෙනෙකුට කියන්න පුළුවන් මට්ටමක් එනවා භාවනා කරගෙන යනකොට අන්න ඒකට කියනවා අදිමොක්ක චෛතසිකය කියලා අදිමොක්ක කියලා කියන්නේ යන පාර හොඳට පිරිසිදුයි බලන කෙනෙකුටත් පේනවා මේ මනුස්සයා දෙතෑවර නෑ අරක දෝ මේක දෝ අර ගුරුරයා දෝ මේ ගුරුරයා දෝ අර කමටහන දෝ මේ කමටහන දෝ තෙපර බෑමක් නෑ මෙච්චරයි පාර කියලා අල්ලගන්න. ඉතින් එතෙන්ට එනකන් පුදුම පෙට්‍රල් පිච්චිල්ල පුච්චන. අපිට තියෙන දෝෂේ ඒකයි. අපිට දන්නේ නැහැ තාම කක කක කක කක යනවා කොයි අතට යනවද දන්නේ නැහැ. ඉතින් ඒ ඒ කාලේ බුදුවරු කී දහහක් ලෝකේ පහළ වෙන්නේ නැද්ද කියලා අපි දන්නේ නැහැ. සද්ධර්ම කොච්චර අපිට ඇහෙන්නේ නැද්ද කියලා අපි දන්නේ නැහැ. සංඝයා කොච්චර අපිට හමු වෙන්නේ නැද්ද කියලා අපි දන්නේ නැහැ. අපි කොච්චර ආඩමාන්ට සිල් රකින්නද දන්නේ නැහැ. නමුත් කවදාකවත් එල්ලයක් නැහැ. ඒක හරියට වේගය සහ ප්‍රවේගය දෙක අතර වෙනස වගේ. වේගය කියන්නේ අසංවිධිත ශක්තියක්. ප්‍රවේගය කියලා කියන්නේ සංවිධිත ශක්තියක්. දිශාගත වෙච්ච ශක්තියක්. ඉතින් මේ අදිමොක්කේට ආපු ගමන් එයාට ආයේ තාම සෝවාන් වෙලා මොකක්වත් නැහැ. හැබැයි හරි පාර පාර පැහැදිලි අනුගමනය කරන අයටත් තේරෙනවා මේ මනුස්සයා ළඟ වැඩවිලි නැහැ, සැක නැහැ, ශ්‍රද්ධාව තියෙනවා. ඉතින් මේ විදිහට ශ්‍රද්ධාව අධිකම ශ්‍රද්ධාවක් බවට පත් වෙන්නේ ඉස්සෙල්ලා මේකේ පරිණාමයක් තියෙනවා. ඒ පරිණාමයේ අධිකම ශ්‍රද්ධාව එන්නේ ඉස්සෙල්ලාම තමන් ළඟ තිබුණු ශ්‍රද්ධාව මේ විදිහට තනා වැඩෙනකොට අද්දාහ බලය අද්දා ඉන්ද්‍රිය සද්දාහ බලය වශයෙන් වැඩනකොට තමයි තේරෙනවා උරගා බලන්න පුළුවන් තත්වයකට දැන් ඇවිල්ලා තියෙනවා කියලා. ඒකට අවුරුදු 7ක් විතර යන්නේ නැහැ කියලා බුදුහාමුදුර සඳහන් කරනවා. අපි තාම වෙලා නැත්නම් ඒ කියන්නේ අපිට අපි ළඟ තියෙන සද්ධාව බාල වර්ගයේ සද්ධාාවක් නිකම් ප්‍රසාද සද්ධාාවක් නැත්නම් අමූලික සද්ධාාවක්. ඉතින් ඒ වෙනකොට අපිට ඕනම වෙලාවකට අපේ ශාස්ත්‍රඥාන්සය අතාරින්න පුළුවන්. ධර්මය අතාරින්න පුළුවන්. ඕනම දෙයක් අතාරින්න පුළුවන්. ඒ වෙනුවට මොනවා හරි දීපු ගමන් අතාරින්න මට්ටමට තියෙනවා. ඉතින් ඇත්තටම මේ මට්ටමේ ඉන්න කෙනෙක් අතාරින එක හොඳයි. ඔක නිකන් බොරුවට අල්ලගෙන මේකට ලැග්ගෙන ඉන්නවට වැඩිය ඉලක්කම දාගන්න යන්නේ ඒක හොඳයි. බලක්කන්නත් බෑ. ඒ ගැන බුදුහාමුදුරුවෝ කවදාවත් සැලෙන්නේ නැහැ. බෞද්ධයා සැලෙනවා. බුද්ධ අහංකාරය දන්නව නේ බලන්නකො අපේ කට්ටිය අනික් ආගමකට ගිහිල්ලා අරයා පිටිපස්සේ යනවා අර ගුරුනාන්ද පිටිපස්සේ යනවා කියලා. උකෝ මල්ලේ දාගන්න සර්පිය වගේ තියානිනවට වැඩිය යන්න අරින එක හොඳයි. අපිටත් ඒ ටික තමයි. සද්ධාව කුසල ඡන්දයක් බාටපත් වෙලා අර කියන විදිහට අදිමොක්කයක් බාටපත් වුණාට පස්සේ නම් යා උලන් වදින තැනකපත් වෙන පහන් දැල්ලක් වගේ කෙලින්ම උඩට හිරිනවා. ඒව නැහනේ කොයි වෙලාවත් පිටියක් මැදපත් කරොත් පහනක් වගේ එහාට වැරෙනවා මෙහාට වැරෙනවා එහාට වැරෙනවා මෙහාට වැරෙනවා. එයාටත් වෙහෙසයි බල්ල මනුස්සයාටත් වෙහෙසයි පිළියම් කරන්නත් බෑ. පිළියම් කරන්න බෑ. ඒක ඇතුලේ ධර්මය. මෙන්න මේ සද්ධාව නිසා දෝ ඊගාවට පහළ වෙනවා මේ සත්ත්‍ය සද්ධම්ම වල හිරියොතප් කියලා බයලජ්ජ කියලා ධර්ම දෙකක්. සද්ධාව කියලා කියන්නේ චෛතසිකයක්. අධහන සුළු ගතිය. සද්ධාන ලක්ෂණ සද්ධා කියලා කියනවා. හිරියොතප් ඒ අණුව පහළ වෙන ධර්ම પરම්පරාවේ එහෙම නැත්නම් සෞඛ්‍ය සම්පන්න ධර්ම પરම්පරාවේ නැත්නම් ඕපනයික සද්ධර්මයේ සද්ධාව ඇති කෙනාට පහළ වෙන ධර්ම දෙකක් තමයි හිරියොතප් කියන එක. හිරියොතප් කියන එක සිංහලට නගන්නේ පවට ඇති බය සහ පවට ඇති ලැජ්ජාව. එහෙම නැත්නම් ආචාර ධර්ම વિશે ඇති බය ලැජ්ජා දෙක. ඉතින් මේ දෙක බුද්ධ දේශනාවේ බොහොම විපුලව ප්‍රසිද්ධව දේශනා කරලා තියෙනවා විස්තර කරලා තියෙනවා. මේකට බුදුරජාණන් වහන්සේ කරපු විග්‍රහ අනුව මේකට දේව ධර්ම කියලා පටන් කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් මේ ලෝකේ බයලජ්ජ නැතුව හැසිරෙන ලෝකේ යම් කිසි කෙනෙක් බයලජ්ජ ඇතිව හැසිරෙනවා නම් එයා මෙලවදීම දේවත්වයටපත් වෙනවා. වනසි උපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. වෙනස මොකක්වත් නෙමෙයි බයලජ්ජ දෙක. ওই කියන අපි හිතන දැනුමවත්, අපි හිතන ලස්සනවත්, අපි හිතන කුලවන්තකමවත්, සල්ලිවත් මොකක්වත් නෙවෙයි. ඒ උසස් කරලා දෙන්නේ බයලජ්ජ දෙක. ඉතින් ඒක මෑත ඉතිහාසයේ අවුරුදු 50 60 කතර ඉතිහාසයේ ගත්තත් පැහැදිලිවම අපේ පරම්පරාව කියනවා දැන් එන්න එන්න බයලජ්ජ දෙක නැති වෙනවා කියලා. එන්න එන්න එන්න පවට බය සහ පවට ලැජ්ජ දෙක නැති වෙලා ඒක සෝදපාලුවකට ලක් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒක ਸਰුවචනංශේ කාලේ ඉඳලා අද දක්වාම ඒ වගේ චෝදනා තියෙනවා. හැබැයි හොඳට සූත්‍ර පිටකේ පැත්තක තියලා විනය පිටකේ බැලුවා නම් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කණෙත් අසමජ්ජාති වැඩ ගොඩක් වෙලා තියෙනවා. ඔක්කොම අපේ විනය පොතේ තියෙනවා. කිසි කෙනෙක් කියවන්නේ නැහැ. ඒ නිසා යල්තන්න වෙනවා. එදා ඉඳලා මේ දක්වා සෑහෙන ජඩකම් වැඩි වෙලා, ලැජ්ජ බයකම් නැති වෙලා තියෙනවා. ඒකද මේ ලැජ්ජ බය කියන දෙක බුදුහාමර පහළ වුණත් නැතත් ලෝකේ පවතින සදා මේ න්‍යාය ධර්මයක්. ඉතින් ඒක දන්න කෙනා හරියට න්‍යාය දැනගෙන බොරුවල්වල් මගාරවල කටුකෝල් මගාරවල පාරේ යනවා. ඉන් චාරයක් නැතුව බුදු කෙනෙක් පහළ වෙලා තියේදෙත් මෙච්චර ලස්සනට ඉර ඇඳලා තියේදෙත් ඇස් හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම වැදිවල යන්නේ මම්මුලා වූ එක කුසේ කියලා බලනකොට එකම පවුලේ ওই දෙන්නම ඉන්න පුළුවන්. එකම පන්තියේ ওই දෙන්නම ඉන්න පුළුවන්. එකම ගමේ එකම නගරේ එකම තැනක ඉන්න පුළුවන්. මේ එක එකනාගේ තියෙන ගති. ඉතින් අපිට වෙලා තියෙන අපිට අපි ළඟ ඉන්න ශ්‍රද්ධාව නැති, හිරිය නැති, ඕතප්ප නැති කෙනෙක් දැකපුවාම අපිට gadu ගෑනවා. අපි ආව හදන්න හදනවා. අපි හිතනවා ඒක මේ අපිට ඕන විදිහට හදන්න පුළුවන් වෙයි කියලා. අම්මලා තාත්තලා හිතන අපේ දරුවන්ට උත්සාහ කරන එක නම් වටිනවා. දරුවන්ට වයලජ්ජව අඳුරලා දෙන එක. නමුත් කිරි දීෙනි දෙවියත් අඟුරු සුදු වෙන කලෙන් නම් නැත්. අනිත් පැත්තට යන්න පටන් ගත්තොත් බයලජ්ජ නැති වෙනවා. මේ බුදුජානනාන්තේ ඉන්න කාලේ <clears throat> ওই යසෝදරාව ලබා ගන්න සිද්ධාර්ථ තාපසතුමා නැත්නම් අපි කියන සිතාස කුමාරයා නේද ඒ ශිල්ප දක්වන වෙලාවෙත් දේවදත්ත ඇවිත් තමයි රනර්ස් අප් ඇවිල්ලා තියෙන්නේ. ගේම් එකේ අන්තිමට අවධාන තරඟේ අවධානේ පෙරදෙන්නේ දේවදත්ත. ඒ තරම් දක්ෂයි. පුදුමාකාර සමාජාති වැඩ ටිකක් කරා පුත්‍ර ජනාති ඉන්න කාලේ පුත්‍රයන්සේ අපි වාගේ ඉච්චර නරක හැප්පිලා දේවදත්ත කරපුවා වලින් බුදුහාමුදුරුවෝ පව් සමාදන් වුණේ නැහැ. එදත් ඒ දැන් කාලේ එහෙම දේවදත්තයෝ අඩුයි. එදා තරන්න අදා තරන්න නෑ වාගේ දැන්. දැන් බුදුහාමුදුරන්ට ගල් පෙරලනවා. බුදුහාමුදුරන්ට රාකල 16ක් පොළ ඇතෙක් මෙහෙවනවා. කිවලා බලන්න දුනු වායු යොදන්න ගහලා තිබුණ plan එක දැන් අද මාෆියා සංගමයක නැති plan එකක් ගහලා තියෙනවා. පුදුමාකාර ලස්සනයි. ඒක බුදුදහමේ අයින් පැත්ත හරෝප හැටි බලනකොට පේනවා. බුදුහාමුදුරන්ගේ තියෙන කුසලයේ නිසා ඒක නිකන් මේ කඩුවක් කැපෙන කඩුවක් දෙකට නමන්න ගිය මිනිහෙකුට වෙන දේ වගේ කඩුව නැමෙන එක නෙවෙයි අත කපා ගන්න එකයි සිද්ධ වෙන්නේ. ඉතින් එච්චරම නරක නෑ අද ඉන්න දේවදත්තයෝ. ඉන්නවා ටිකක්. ඔය කියන තරම් ඒ බයලජ්ජාව අඩු වෙලත් නෑ. ඒ මොකද ඒක මේ අපි හිතන දෙයකින් අඩු වෙන එකක් නෙවෙයි. ඒක කාලානුරූපව වෙන දෙයක්. ඒක නිසා හිතන්න එපා පුද්ගලිකව මට ඒකේ වගකීමක් නැහැ කියලා මට වගකීමක් තියෙනවා. බුදුරජාණන් අපිට පාර පෙන්නලා තියෙනවා කටුකොහල් ඕනේ නැත්තම් මේ පාරේ ඵලයක්. කවුරු හරි යනවනම් ඒ පාර පෙන්නලා තීදි කටුකොහල යනවනම් ඉතින් બોලේ ඉතින් මම මොකද කරන්නේ? ඒවට පෙට්‍රල් පුච්ච ගන්න ගියොත් අපිට කවදාකවත් හිත එකලස් කරන්න බෑ. ඉන්නම ඕනේ. ඒව ලක්කන්න බෑ. ඒක මගේ දරුවා වුණයි කියලා, මගේ ශිෂ්‍යයා වුණයි කියලා, මගේ ගුරුනාථ වුණයි කියලා ලක්කන්න බෑ. ඒක දැනගෙන හිටියොත් අපිට හරියට රාත්තල් ගන්න කී හැකි මෙන්න මෙච්චරක් මඩ කාලා තියෙනවා බඩේ මෙච්චරක් අන්තට්ටු තියෙනවා කියලා කී හැකි. ඒ නිසා ඒක දැනගන්න ඕනේ. හැබැයි ඒක දැනගන්න එක භාවනා කරන කෙනෙකුට තරම් අනික් කාට එච්චර බලපාන්නේ නැහැ. ඒ මොකද භාවනා කරන එක්කන එච්චර මහන්සිලා සීලයක් රැකලා සමාධි ශික්ෂාවක් කරලා බයලජ්‍ය දෙක නැති වුණොත් ඕදෝද මඩේ දැම වගේ වෙනවා. පල්ල නැති මල්ලකට බඩු පුරවන්න ගියා වගේ වෙනවා. ඒක නිසා Taman දැනගන්න ඕනේ කොතෙට්ට යනකොට තන් කොයි කොයි ආකාරවලට අපිට මේ මේ පවට ඇති බය සහ ලැජ්ජාව කියන එක අදාළ වෙනවද කියලා. ඉතින් මේ සීලයක තියෙන සතෙක් මැරීමේදී පහළ වෙන පව සහ ඒකට ඇති බය ලැජ්ජාව දෙක හොරකම් කිරීමකදී පහළ වෙන බය ලැජ්ජා දෙක කාමීත්‍යචාරය කරනකොට ඇති ඇති වෙන බය ලැජ්ජා දෙක දැන් බොරුවක් කියනකොට කේලමක් කියනකොට හිස්සචනක් කියනකොට පරිසෝචනක් කියනකොට කවම කවදාකවත් නොදැනී යන්නේ උගුරට රා බේත් බොන්න බෑ. සතෙක් මරනකොට ඕනම කෙනෙක් ඒ ගන්න ප්‍රයත්නය යාට තීරෙනවා. මොන විදියෙන් සාධාරණීකරණය කරා. හොරකමක් කරනකොට තේරෙනවා. කාමීත්‍යචාරය කරනකොට තේරෙනවා. බොරුව කේලම හිස්සචන පරිසවචනය. අද ඒ තමයි වැටහෙනවා දැන වෙනවා මේ කරන වැඩේ සමාජ ආචාර ධර්ම වලට ගැලපෙන්නේ නැහැ. මේක මට වෙනවනම් මං කැමති නැහැ කියන එක වැටහෙනවා. නමුත් ඒතියෙදි ඒක වසහාගෙන කියලා ඊට පස්සේ ඒකට පඬිත වාක්‍ය කියන ගතිය නම් අද වැඩි. ඒකට කියන්න තියෙන්නේ ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනව නැත්නම් හදලා කියනවා. ওই ජනමාධ්‍ය කියන්නේ ඔච්චරමයි. වෙන මොකක්වත්ම නැහැ. එච්චරම බය ලැජ්ජ නැති සංගමයක් මේ මේ මේ මොකක්ද කියන්නේ මේ ජනමාධ්‍ය උකට කියන්නේ ජඩ මාධ්‍ය කියලා. ඔච්චර එකක් මුළු ලෝකෙම නැහැ. කිසිම බයක් කිසිම ලැජ්ජාවක් නැති ජාත්‍යන්තර සංගමයක් තමයි ඔය මේ ජනමාධ්‍ය කියන්නේ. අද ලෝකේ පාලනය කරන ජනමාධ්‍ය නිසා අවාසනාවකට බය ලැජ්ජා තියෙන මිනිසුකට වැඩක් කරගෙන යන්න දෙන්නේ නැහැ. මොනවා හරි කතල් දානවා. හැබැයි අපි මම මට කියන්න පුළුවන් මේ පැය ඇතුළත මට පෙන්ලා දෙන්න පුළුවන්. අපි නැත්නම් මම හරියට බයලජ්ජා කියන එක මොකක්ද කියලා දැනගෙන නැත්නම් මේ සතියේට මේක දාගෙන කෙරුවොත් ඔය මොන ජනමාධ්‍යයක් තිබ්බත් මොන ජාත්‍යන්තර සමිති තිබ්බත් Tamange මේ නිර්මල ගමනට මොන්නම බාධාවක්වත් නැහැ. දින්නෙකුට යන්න බෑ මේ ගමනේ. මේ බයලජ්ජා නැති කරන ගමනේ දිනෙකට කටක් දාගෙන යන්න බෑ. හැබැයි ධර්මයේ කියා ගන්න පුළුවන් සාකච්ඡා කරන්න පුළුවන් තමන් තමන්ගේ ගැළවිජ්ජා දැනගන්න ඕනේ. ඒ නිසා මේකට ලෝකපාලක ධර්ම කියලා කියනවා. ඒ කියන්නේ ලෝකයේ මොන තරම් වියවුල් සුනාමි මොන જાති තිබ්බත් බයලජ්ජා තියෙන එකනට මොනම ප්‍රශ්නයක්වත් නැහැ. මොකද්දෝ ධර්ම ආරක්ෂාවක් තියෙනවා. ඒක මේ සල්ලි වලට ගන්න පුළුවන් සුපර් මාකට් එක ගන්න පුළුවන් එකක් නෙවෙයි. තමන්ට තේරෙනවා නම් එන්න එන්න එන්න පවට බය සහ ලැජ්ජාව කියන සංවේදීභාවය වැඩෙනවා නම් ඒ කියන්නේ අපිට ධර්ම ආරක්ෂාව වැඩි වෙනවා. මේ බයලජ්‍ය දෙකට සුඛ ධම්ම කියලා කියනවා. බයලජ්‍ය නැතිකමට කන්න ධම්ම කියලා කියනවා. සුඛ ධම්ම කියලා කියන්නේ සුදු පාට සුදු පාටට ආලෝකයක් ඇල්ලුවාට ඒක පරාවර්තනය කරලා සුදු පාට ආලෝ ගින්දරකට ලං කරුවාම ඒ සුදු පාට ආලෝකයේ සහ තාපේ පරාවර්තනය කරනවා. කළු පාට දෙයකට කෘෂ්ණ වස්තුවකට ආලෝකයේ දීපුවම උරා ගන්නවා. තාපේ උරා ගන්න. ඒ නිසා බයලජ්ජ නැති කෙනා තමන්ගේ පරිසරයේ තියෙන පව් ටික නරක ටික එව්වටමයි කැමති. එව්වමයි මේ භීෂණ වලටමයි කැමති. අහන්නත් කැමති චිත්‍රපටියක් බැලුවත් රණ්ඩු වෙන, ගහබැන ගන්න, මරා ගන්න චිත්‍රපටි වලට හරි කැමති. ඒ බයලජ්ජා තියෙන එක දන්නවා මේ මොකටද මේ අහ කන කුණු කන්දල් ඔලුවට දාගන්නේ. එයා බුලුවන් තරම් සත්පුරුෂය ඇසුරු කරනවා. සත් ධර්මය ඇසුරු කරනවා. ඒක ලෙවල අර පැහැදිලි මාර්ගයට වැටෙනවා. ඒ නිසා මිනිස්සුයෙකුට මේ සංඥා ටික දුන්නාට පස්සේ ආ යන පාරෙන් කීයකි කෙහෙල් ගහ කන්නද ගොයියා යන්නේ පොල් ගහ කන්නද කියලා. ඒ නිසා මේ කන්න ධම්ම සුඛ ධම්ම ටික තේරීමෙන් සත් ධර්ම අසත් ධර්ම සත්පුරුෂය අසත්පුරුෂය පැහැදිලිව තේර ගන්න පුළුවන්. මොකද ලෝකේ සුපර් මාකට් එකට ගියාම නිවිදාකාර නිෂ්පාදන තියෙනවා. ඒ වගේම විවිධ චිත්‍රපට තියෙනවා. විවිධ නවකතා තියෙනවා. විවිධ කෑම වර්ග තියෙනවා. ඒවට ගියාට පස්සේ කෙනෙක් Tamange පත බෙදා ගන්නකොට ඒක තමයි චරිත සාහිතිකේ. ඒකෙන් කියන්න පුළුවන් ඒකේ රුචි අරුචි මොකද්ද කියලා. ඉතින් ඒකට අයිතියක් තියෙනවනේ යාට මේ තියෙනකින් බෙදාන කණ්ඩ. ඒකෙන් බලාගත්තා කී මනසයා කොච්චරක් Tamanට සප්පාය ආහාරය ප්‍රමාණයට අරගෙන හිතබු මිත බුක් පරිණත බුක් සෝ සෝ කියලා පරණ කතාවක් තියෙනවා. ඒකට හිතවත් ආහාර ටිකක්. ප්‍රමාණය දැනගෙන ජීරවන්න පුළුවන් ආහාර ටිකක් කනවන එයාට ඉතින් සෞඛ්‍යයක් එනවා. ඇට්ටෝම කවපිරේ ඇට්ටෝම කිදිරේ වගේ චාරයක් නැතුව අරකත් කනවා මේකත් කනවා නම් ඉතින් ඒකට මොන බෙහෙත බිව්වත් හරියන්නේ නැහැ නේ. ඉතින් ඒ වගේ අර පතෙන් Taman තෝරන දේ අහුවෙනවා. ඒක හොඳටම පේනවා අපි මේ එක හැලියක බත්තියක් කනකොට එකට දෙන පහසුකම් ටිකක් අපි පරිභෝග කරනකොට ඒකට අපිට හැඩ ගැහෙන්න පුළුවන් තැනක් හැකියාව. ඒ පොදු පහසුකම් වලට තියෙන හැඩ ගැහෙන්න පුළුවන් හැකියාවේදී සාමූහික ප්‍රයත්නයේදී ඒක පුළුවන් විතරක් නෙමෙයි අවශ්‍යයි. කට්ටිය ළඟ මේ නීති පද්ධතියට යට වෙන්න ඕන. ඇයි යට වෙන්නේ මේ දඩ ගහනවටවත් හිරේ දානවටත් නෙවෙයි. අපිට මේ වැඩේ කරන යනකොට Taman දැනගන්න මේ නීති ටික නැතුව අපිට යන්න බෑ. එහෙම නැහනේ. ඉතින් ආව අයින් කරන්න වෙනවා. ඉතින් ඒ නිසා එතනදී Tamanගේ බය ලැජ්ජාව වගේම අනුමුත් මේකට කියනවා මෙන්න මේ මේ නීති පද්ධතිය කියලා. ඉතින් මෙන්න මේ කතන්දරේ මේ බයලජ්ජා කියන කතන්දරේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කම් කර්මේ සහ කර්මඵලයේ පිළිගන්න සහ නොපිළිගන්න එක මතයි බයලජ්ජා පිහිටවන්නේ. යම් කිසි කෙනෙක් පිළිගන්නව නම් කල කල දේ ඵලඵල දේ කියලා එයා දන්නා මං අද කරන දේ තමයි මට ඒට හම්බ වෙන්නේ. මට දැනට හම්බ වෙන්නේ ඊයේ කරපු ටික තමයි. ඒ නිසා මයි මට මේක උනේ හද්ද ඊයේනේ කියලා අහසට අද්දක ඉක්කල වැඩක් නැහැ. මේ මයි ළඟට ආවේ කරපු දේ. ඒක හේතුඵල ධර්මයේ දන්න කෙනා දන්නවා. ඒක කමන්නේ නැහැ. අඩු ගානේ දැන්වත් රාත්තල් ගාන දැනගෙන දැන්වත් හැදියා. අපිට පුළුවන් නම් මේ කරන දේ වලක් කළා වෙන ප්‍රතිඵලයක් ගන්න മന്ത്രിතුමාගේ ලියුම පෙන්නලා එහෙම නැත්නම් අරයට කියලා මෙයාට කරලා එහෙමනම් කම්මස්සගතා ඥාන සම්මාදිටියක් නැහැ. කම්මස්සගතා ඥාන සම්මාදිටිය බුදුරජාණන් කියන්නේ න අන්තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බදානං විවරම් පවිස්ස න විජ්ජතිසෝ జగතිප්පදීසෝ යත්තට්ඨිතෝ මුංචය පාවකම්ම. මේ ලෝකේ අපි අන්තරීක්ෂයට ගියත් අජටාවකාශයට ගියත් සමුද්ද මැජේ මොහොතක් මැදට නැවී ගියත් ගිරිසිකරකට පර්වතයකට ගියත් කරපු පවෙන් ගැලපෙන්න පුළුවන් ගැලවෙන්න පුළුවන් තැනක් නම් මේ ලෝකේ කොහෙවත් නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. ඉතින් ඒ නිසා අපිට එන එන කරා පැමිණෙන මේ දුක් අපිට මේ කරා පැමිණෙන වෙහෙස එහෙම නැත්නම් මේ ආතතිය මේ බයලජ්ජා කියන ධර්ම දෙක හරහා දැකලා මේ මොනවත් නෙමෙයි අපි කරපු දේ. ඒ නිසා දැන්වත් ඉස්සරහට බය පිහිටුවාගෙන, පවට බය, පවට ලැජ්ජාව පිහිටුවාගෙන තව කෙනෙකුට හිරියර වෙන වැඩක් කරන්න එපා. මගේ බුද්ධලික මතේ නම් තව කිසිම කෙනෙකුගේ මානසිකත්වයට අත තියන්න එපා. අත තියන්න කිසිම අයිතිවාසිකම් පුතඥයට නැහැ. අපේ දරුවෝ කියලා, අපේ ශිෂ්‍යයෝ කියලා, අපේ බාලියෝ කියලා එහෙම කිසිම අයිතියක් නැහැ. ඒක එහෙම කෙරුවොත් ඒක අන්ධ પરම්පරාවකට යනවා. ඒක නිසා කවුරු හරි ඇහුවොත් කියන්නේ. ඒව නැහැනේ. මේ අපි අනුන්ගේ ජීවිත වලට අත තියන්න ගිහිල්ලා අනුන්ගේ වැඩ වලට අත තියන්න කියලා පුදුමාකාර තේරුමක් නැති කර්ම රැස් කරනවා. ඒකට බයක් එනවනම්. පවට බය සහ පවට ලැජ්ජාව එනවනම් භාවනාවේදී ਸਰවචනංශික බොම ලස්සනට සූක්ෂමව ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට යන්න පළවෙනියම තියෙන මේ කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය කියන කල කල දේ ඵල ඵල දේ තියෙන්නේ මෙතන. කවුරුත් අපිට අඩු අඩු පාඩු කළ සලකනවා නෙවෙයි. ගිනාපු කර්ම ශක්තිය අනුව වැඩ කරන්නේ. ඒක නිසා ඒක වෙනස් කරන්න සරුවචන් ආංශවත් ඉදිරිපත් කරන්නේ නමුත් මේ බව දැනගෙන මත්තට මේ වෙච්ච දේ නොවෙන්න කටයුතු කරන්න බයලජ්‍ය දෙක කර්ම සහ කර්මඵලය කියන එක අපි අදාහ ගන්න ඕනේ. මේ කර්මය සහ කර්මඵලය නොඇදහිීමට කියනවා කම්ම සම්මෝහ කියලා. කම්ම සම්මෝහ කියලා කියන්නේ මේ මට මේ දේ උනේ අසවලා වෙන්න ඇති කියලා අපි ආත්ම දෘෂ්ටියෙන් මමත් ආත්මයකට ගන්නවා. මට කරදර කරන කෙනෙක් ඉන්නවයි කියලා. එන කරදරේ පෞද්ගලිකත්වයට හරවනවා. පුද්ගලීකරණය කරනවා. කරලා කියනවා අසවලා තමයි කරේ. ඊට පස්සේ යාට අර කර්මයේ සහ කර්මවලය අදාහ ගන්න ඉස්සෙල්ලා මට වැරදි කරපු එකනත් එක්කෙන ද්වේෂය නිසා සම්පූර්ණ නොමග ගිහිල්ලා වෙච්ච කර්ම එකක් අලුතෙන් කර්ම රාශියක් රැස් කරනවා. ඒ නිසා මේවා සිද්ධ වෙන්නේ න්‍යාය ධර්මයකට මිස කෙනෙක් කෙනෙකුට කරන දෙයක් නෙවෙයි. කෙනෙක් කෙනෙකුට කරනවා කියනකොටම ආත්මවාදයකට වැටෙනවා. නිසා ආත්මවාදයකට යන්නේ නැතුව මේ සිදුවෙන දේ සිදුවෙන දේ වශයෙන් බලන්ඩ මේ සතිය කියන ධර්මේ නැතුව කවවම කවදාකවත් බෑ. ඒ නිසා භාවනාවේදී සර්වඥාන්සේ සඳහන් කරනවා භාවනා කරන කෙනෙකුට සති සම්පජඤ්ඤම් භික්කවේ අසති සති සම්පජඤ්ඤම් විපයුත්තස්ස හිරෝ හතුපනිසං හෝති හිරොත්තප්පං මහනේ සති සම්පජඤ්ඤේ නැති කෙනාට සති සම්පජඤ්ඤයෙන් වෙන් වෙච්ච කෙනාට කවදාකවත් බයලජ්ජාව තියා ඒකේ පදනමවත් නැහැ කියලා කියනවා. බයලජ්ජාව තියා ඒ හතුූප නිසං හෝති හිරොත්තපං ඒකේ උපනිෂේ සම්පත්‍තිත් අයින් කළා දාන. භාවනා කරනකොට තමයි Tamanට තේරෙන්න පටන් අරගන්නේ මේ හේතු බල ධර්මයක් මේකේ වැඩ කරන්නේ. අපි හිතානේ නම් මට කවුරු හරි ඕනියම් කරලා. එහෙනම් මේ ආණ්ඩුව නැතුව වෙන ආණ්ඩුවක් තිබුණා නම් හොඳයි. මේකෙන් නැතුව වෙන රටකට ගියා නම් අපිට ෂේප් එකේ ඉඳ තිබ්බා. নানা ප්‍රකාර පැන යන ක්‍රමය අපි කල්පනා කරන මිසක්කා මේ පැමිණිච්ච දෙයට පැමිණිච්ච වශයෙන් මුණ දෙන්න පුළුවන් ගතිය. ඒ නිසා සතිය දැන් මේ අපි කතා කරන්නේ බයලජ්‍ය දෙක ගැන. නමුත් ඒකට හේතුව බයලජ්‍ය දෙක තේරෙන්නේ නැති සති සම්පජඤ්ඤේ නැති නිසා කියන කාරණාවට කියලා සතිය අඳුනලා දෙනකොට මොකද්ද අපි කියන්නේ? Tamanට වෙන දේ දිහා බලනවා මිස කිසි දෙයක් අපේක්ෂා කරන්නත් එපා වෙන දේ ප්‍රතික්ෂේප කරන්නත් එපා. මේක කියනකොටම සතිය ධර්මයේ ආගමේ එහා පැත්තට යනවා. සතියදී අපි කරන්නේ වාඩි වෙලා හිතාමතා මුකුත් කරන්න එපා. චේතනා කරන්නත් එපා. ඇස් දෙකත් වහගන්න. කන් දෙකටත් එන සද්ද ගණන් ගන්න එපා. නාසයේ දිවට සංඥා ගන්නත් එපා. මේ කය තැම්පත් කරලා පట్టල කරලා තිබ්බහම මේක ඇතුලේ මොනවද වෙන්නේ අචේතනිකව? මොනවද මේක වෙන්නේ අසංස්කාරිකව? මොනවද මේක වෙන්නේ අවිඥානිකව කියලා බලන්න බැරි කමනේ අපිට තියෙන්නේ. අපි යම් හේයකින් කය හොඳට පట్టලව තැම්පත් කරන නැත්නම් අපි නිදාගෙන ඉන්න ඉරියව්ව කියලා කියමු. නිදාගන්න කියලා බලලා මේක ඇතුලේ මොකද්ද වෙන්නේ? හිතාමතා කරන චේතනාපූර්වක කරන සසංකාරිකව කරන සවිඥානික කරන දේවල් ශික්ෂාවක මාර්ගයෙන් අපි නතර කරලා මේ කයේ වෙන්නේ මොකද්ද කියලා බැලුවනම් ඒ කෙනාට තීරණ පටන් ගන්නවා මෙන්න මේ වෙලාවේ තමයි උන සතිය කියන එක තියෙන්නේ මොනවත් කරන්නේ හැබැයි සිදුවෙන සියල්ලම දකිනවා දැකලා ඒ දකින දේ Tamanට වැඩිය සතිය පිහිටපු කෙනෙකුට කියපු දවසේ භාවන උච්චර නටන්න දෙයක් නැහැ. බොහොම සරල වැඩක් තියෙන. මම මේ විශාල බුදුරජාණන්සේගේ ධර්මයේ මේ පුංචි කරන්න හදන කියන එක නෙමෙයි තියෙන්නේ. අපිට කවදාකවත් පේන දේ වෙන දේ දිහා බලන්න ඉන්න බෑ. ගාය විනාශ කරන්න හදනවා. අරක බලාපොරොත්තු වෙනවා. ඇයි මට මෙහෙම වුනේ කියලා හිතනවා. නානා විදියට වෙන දෙයකට වෙන්න දීලා බලන ඉන්නවා කියන එක අපිට කරන්න බෑ. ඒ මොකද මේකට කියනවා සංස්කාර කියලා. මේ සකස් කිරීම නිසා කකුල පොඩ්ඩක් උස්සන්න ඕනේ, ඔළුව කහන්න ඕනේ, හයියෙන් හුස්ම අරගෙන පොඩ්ඩක් බලන්න ඕනේ, පිම්බීම හැකිලිම බලෙවොත් මොකද වෙන්නේ කියලා හිතන්න ඕනේ. අරකයි මේකයි අර ගලන ගඟට යන්න දෙන්නේ නැතුව අපි උකට ඇඟිලි ගහන එකයි කරන්නේ. ඉතින් කවදා හෝ මේ බයලජ්ජාව මාර්ගයෙන් හෝ සිදුවෙන දේ සිදුවෙන්න ඉඩ ඇරලා දේශ බලා සිටීමයි මේ භාවනාවේ නැත්තම් සතියේ තියෙන ප්‍රධාන ලක්ෂණය. ඒක කරන්න බැරි ගව එහෙම නැත්නම් කොච්චර අමාරුද කියලා තේරෙන්න සමහරෙකුට මේ වගේ වැඩමුළු 7-8ක් කරන්න වෙයි. ඒ මොකද සතිය කියන එක නිර්වචනය කරගන්නේ නැහැ. නිර්වචනය කරලා නැත්නම් සතියට ගිහිල්ලා එක එක જાති කරනවා. ඉතින් මේ පොඩ්ඩක් වෙනස් ඇත්තටම ඇවිදිනකොට මොනවද කරනවා තමයි. ඇවිදීමක් කරනවා. ගේන්නේ මොන හරි යනවා නෙවෙයි කෝච්චියට දුවනවා නෙවෙයි ඇවිදින ගමන් බලනවා මේ යෝජනා කරපු කටයුතු කරනකොට කීයක් જાති වෙනවද කියලා. ඇහෙන් රූප බැලීම සිද්ධ වෙනවා, කනෙන් ශබ්ද ඇහිම සිද්ධ වෙනවා, හුලං වැදීම සිද්ධ වෙනවා, කකුල් දෙකේ බලාගෙන යනකොට අතපය වෙනස්කම් තියෙනවා. මේ සේරම මේ සිද්ධ වෙන දේවල් බලාගෙන ඉඳලා ඉඳගෙන ඉන්නවට වඩා වෙනසක් ඒතකොට තියෙනවානේ. ආන්නේ ටික දිහා වෙන හැටියෙන් වාර්තා කරන්න බැරිකම මොකද හේතුව අපි හිතාගෙන ඉන්නවා මේකදී විය යුත්තේ මේකයි එහෙම නැත්නම් ඇවිදින්න හදනවා. රංගපාණ්ඩ හදනවා. ඉතින් මේ කටයුතු නිසා සතියට හරි බාධායි. ඒ නිසා යෝගාවචරයට හරි අමාරුයි gedaratoriye වැඩ කරද්දී සතිය පිටවන්න මොකද හිත තියෙන්නේ ගොඩක් දෙකට දෙතවර වෙලා. නමුත් අපි සතිය හරියට පිහිටියා නම් ඒ කෙනාට තේරෙනවා අපි මේ වෙලාවේ යමක් නොකරට පෙර කරලද කර්ම ශක්තිය වල ක්‍රියා ශක්තියක් වැඩ කරනවා. අන්නේ ක්‍රියාශක්තිය බලන්න චේතනා විරහිතව මේක දිහා බලා සිටීම කරන්න පුළුවන් එකම සතා ලෝකේ ඉන්න මනුස්සයට විතරයි. පූසෙකුට මේ මීයේ මීයේ කිතරම් යද්දී තපස් රකින්න අමාරු. ඌට ඒකට කාලා බෙල්ල කෑවට පස්සේ තමයි තේරෙන්නේ මේක දැක්කට පස්සේ නිකන් ඉන්න බෑනේ. ගැරන්ටි උටත් බෑ මීයේ ඉස්සරහට ඉති තපස් රකින්න. මිනිස්සුයෙකුට පුළුවන්. ඒ පුළුවන් ටික තමයි අපි මේ මේ සද්ධර්මයක් වශයෙන් සත්‍ය සද්ධර්ම වශයෙන් තේනවා. එහෙම තියෙද්දී යමක් නොකර වෙන දේ දිහා බලනින්න කියලා තියෙද්දී අපේ හිත කීයක් සැලසුම් කීයක් යෝජනා කරම කීයක් ඔපිනියන් එක වැඩ කරනවද කියලා කියන්නේ සියුම් මට්ටමින් බයලජ්‍ය නැතිකම. සියුම් මට්ටමින් දීප උපදේශය තේරුම් ගන්න නැතුව බයලජ්ජ නැති කිව්වා. හැබැයි මේක දඬුවම් කළ යුතු වැරද්දක් නෙවෙයි. කියලා තියෙන්නේ නිකන් හිටපන් කියලා. නිකන් ඉන්න බෑ. අරක කරනවා මේක කරනවා. ඉතින් ඒක නිසා සරුවචාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට සති සම්පජඤ්ඤේ නැත්නම් එයාට මේ බයලජ්ජා පහළ වෙන්න ඕනේ පරිසරයවත් නැහැ. පසුබිමවත් නැහැ. ඉතින් ඒක නිසා අපි හිතමු යම් වෙලාවක බණ අහලා අහලා අහලා කමටහන සුද්ධ කළ සුද්ධ කළ සුද්ධ කළ වැඩසටහන් කීයකට හරි ආවිලා අපි අදිෂ්ඨානයක් ගත්තයි කියලා මගේ භාවනාව මගේ සතිය මේ වාඩි වෙලා හොඳට පట్టල වාඩිලා පහසුවට ඉන්න පුළුවන් විදිහට වාඩි වෙලා මේ ඇතුලේ මොකද වෙන්නේ කියලා බලන එක. මෙතන මේ ආනාපානෙ බැහිල්ලක්වත් මොකක්වත්ම නෙවෙයි. සිදුවෙන දේ මොකද්ද කියලා කියන එකයි කියලා බැලුවනම් එයාට තේරෙයි අපේ හිත කොච්චර කෙලෙස් වලට කැමැතිද මේ නික්ලේශී තනක් තෝරලා දුන්නට එයා ඉන්න කැමැති නෑ. කූඩැල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ එයා කැමැති තෙතමනේට. එයා කැමැති අඳුරට පෙරලිලා යනවා. ඉතින් ගිහිල්ල වල ගෑ ගහනවා තිබුණට වැඩිය හරි අමාරුකටපත් වුණා මේක හරි කරදරයි ඊට පස්සේ කියනවා නෑ එහෙනම් ගිහලා අත අපිට අතක් තියාගෙන හොඳට වාඩිලා බලන්න හිටපන්කෝ බලන්න බෑ ඒකේ කොටුවක්වත් බයලජ්ජ නෑ එක එකටවත් බයලජ්ජ නැහැ. ඉතින් අපිට ඒක කියන්න නිකන් මොකදෝ මොකදෝ ආදී. මෙච්චර නික්ලේශී තනක්, මෙච්චර නිර්මල තනක්, මෙච්චර ക്ഷേම භූමියක් දීලා තියෙද්දි බුදුජානනාංශේ කියලා තියෙද්දි. සතෝ වාස සති සතෝ පස්ස සති නැත්තම් අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිශීදති පල්ලංකං ආභුජිත්වා. අරඤ්‍යකට ගිහිල්ලා ශුඤ්ඤාකාරයකට ගිහිල්ලා ගහක් මුලට ගිහිල්ලා පළඟ බැඳ පළ වාඩි වෙලා ඒක ආභෝග කරගෙන ඉන්න කියලා. මම දැන් ඉන්නේ අරන්නේ. මම දැන් ඉන්නේ ඉඳගෙන. ඉතින් ඒක ආභෝග කරනවා කියලා කියන්නේ ඉඳගෙන ඉන්න කයට හිත දානවා. ඊට පස්සේ ඒක ඇතුළේ හුස්ම පේනවනම් ඒකෙන් සතියෙන් හුස්ම ගන්නවා සූත්ම ඉලනවා. කියන්නේ හුස්ම ලෝකේ තියෙන ධර්මතාවයක් ඕනකමමුත් කරත හැකි නිකමුත් සිද්ධ වෙනවා. අනිච්ඡානක පේශින්ගෙනු සිද්ධ වෙනවා ඉච්ඡානක පේශින්ගෙනු සිද්ධ වෙනවා මෙතන පැහැදිලිවම කියනවා ඉච්ඡානක පේශින්ගෙන් කරන්න යන්න එපා බලෙන් හුස්ම ගන්න යන්න එපා මේක දිහා බලාන ඉන්න මෙන්න මේවා බලාන ඉන්න දීලා තියෙද්දි නික්ලේශී තන නිර්මල තනක් ക്ഷേම භූමියක් දීලා තියෙද්දි මේ හිත පිටපණින හැටි දිහා බලනකොට කාටද අතක් කුසල කියන්නේ නැහැ මගේ හිත නම් මුත්ත තිබ්බා වගේ හිටිනවා මගේ හිත නම් මැටි බුද්දෙක් වාගේ හිටිනවා. කොහෙවත් යන්නේ නැහැ කියලා කියන්න පුළුවන් එකෙක් මේ ලෝකේ නැහැ. එකියක්වත් නැහැ. ඒ කියන්නේ බයලජ්ජ නැහැ. අපි කොහොමද ඕක හදාගන්නේ? එක්කෙනෙකුටවත් එහෙම කියන්න බෑ. බුදු කෙනෙක් පාරණාරදී බුදු කෙනෙක් කෙනෝන්න මම බලට දෙනවා ආරම්භක තේසේ වශයෙන් කෙලෙස් නොපදින තැනක්. මේ අනිච්චානක පේශින්ගේ සිද්ධ වෙන හුස්ම ටික බලාපං. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගනින්. මේක මේක උඹට දෙන දායාදයක්. බුදුහාමුදුරුවෝ දෙන ක්ෂණ සම්පත්තිය. මේකේ ඉන්න බැරිකම පේනවනේ. කාටවත් කියන්න බෑනේ කවුරක සතුටේ නෙවෙයි ඒකේ ඉන්නේ. අන්න මේ සඳහා මේ බයලජ්ජා කියන ධර්මතා දෙකේදී සතෙක් මරන්න බයලජ්ජාව හොරකම් කරන බයලජ්ජාව නෙවෙයි. නික්ලේශී අරමුණක්, නික්ලේශී ආලම්බනයක්. නික්ලේශී තැනක් හොයලා දුන්නට පස්සේ එතන නොඉඳ හිත පිටපැනීමට දඟලන මේ ප්‍රයත්නය නිරීක්ෂණය කරලා මේක මනුස්ස හිතේ කාගෙත් ඇති. මෙන්න මේක බය නැතුව කියන්න පුළුවන් කමක් තියෙනවා නම් මට එක හුස්ම දෙකක් ගන්න බෑ ගන්නකොට හිත පිටපයින්. මට පියවර දෙක තුනක්වත් යන්න බෑ යනකොට හිත පිටපයින්. ඉතින් ඒකට කියන්න තියෙන බයලජ්ජාවට නෙවෙයි මෙතන බයලජ්ජාව කියන්නේ. ඒක බයලජ්ජ නැතුව කියන්න ඕන. ඒ මොකද සුද්ධියක් සඳහා මේ කරන්නේ. ඉතින් හුඟ දෙනේ කමඨාන් සුද්ධ කරන්න බයයි. කමඨාන් සුද්ධ කරන්න ලැජ්ජයි. ඒ මොකද අපි ඉන්නව බලාගෙන කවදා හරි 100 100ක්ම කෙලින්ම චීස් කෑල්ල වගේ සතියේ හිත ගිහිල්ලා කරදරයක් නැතුව ආපු දවසකට කියන්නේ ඉන්නවා. කවදාකවත් කමඨාන් සුද්ධ කරන්න බෑ ඒක. මොකද හේතුව කාගවත් එහෙම නැහැ. ඉතින් ඒක නිසා <clears throat> සර්වඥාන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මම හුඟක් වෙලාට ඒ නිදර්ශනය ගන්නෙ මේ සක්මන් භාවනාවට හරි ලේසි වෙන තැනකට ආදේශ කරන්න බැරිකම නිසා නෙවෙයි. අපි හිතමු අපිට නිස්සන් වලට ආව ලස්සන සක්මනක් දැක්කා. අපි ලස්සන සක්මන වෙලාව ඇවිල්ලා තිනේ. අපි සක්මන මළුව තීඳු කරගෙන සක්මනේ සක්මන් කරනවා. ඉතින් සක්මන් කරනකොට අපි දන්නවනේ දැන් නැත්තම් දැනගන්න මේ සක්මන් කරනකොට වැඩියෙන්ම ප්‍රකට දේ තමයි හිත යොදාන්නේ. ඉතින් ඒක හුස්ම නෙවෙයි හුඟක් වෙලාට වෙන්නට පොළොවට පය කෙටෙන එක තමයි. ඒක නිසා සාමාන්‍යයෙන් අපි සක්මන් කරනකොට මේ වම මේ දකුණු වශයෙන් බලන්න කියලා පොඩි ඉඟියක් දෙනවා. ඉතින් ඒක පේනවනම් අපි දන්නවා ඉතින් සතිය පිහිටලයි කියලා. ඉතින් අපි දැන් මේ වෙනකොට දවස් දෙක තුනක් භාවනා කරපු අය නිසා දැකලා ඇති. අර ආපු දවසට වැඩිය අපිට වමක් දකුණක් වමක් දකුණක් වගේ තියාගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට අපිට ආභෝග කරලා කියන්න පුළුවන් ඔන්න මට නම් දැන් නම් මේ වම දකුණ දිගට තියාගෙන යනකොට ඔන්න ඕක තමයි සතිය කියන්නේ. මට දැන් මේ කඹේ ඇවිදින මිනිස්සෙක් වගේ වැටෙන්නේ නැතුව මෙච්චර පියවර ගණක් යන්න පුළුවන්. නැත්තම් තනි පීලක ඇවිදින කෙනෙක් වගේ වැටෙන්නේ නැතුව මෙච්චර ගණක් යන්න පුළුවන් කියලා කියනකොට ඒ වැටෙන්නේ නැතුව හරියටම සතියෙන් ඇවිදින ටික Tamanට වැටහෙනවනේ හිත නන්නත්තර වෙලා නැහැ. ගත්ත ප්‍රයත්න නිසා මට මේක හරි ගියයි කියලා. අපි ඔය සතිපාසලේ පොඩි දරුවන්ට කණු දෙකක් හිටවලා පුවක් කොටයක් මැද තියලා කියනවා පුවක් කොටේ ඇවිදින්න කියලා අත්තලක් නැතුව. කොච්චරක් Tamanට සමබරව පුවක් කොටේ ඇවිදින්න පුළුවන්ද කියලා. ඉතින් ඒ ළමයි මේ සති පුරුදු කරපු අය හරි ආශාවෙන් මේක අභියෝගයක් විදිහට ගන්නවා අත් දෙක දෙපැත්තට දාන කොච්චරක් පියවරෙන් පියවර යන්න පුළුවන් නිකන් හරියට කඹේ ඇවිදින්න ඉගෙන ගන්නවා වගේ. ඒක පුරුදු වුණාට පස්සේ කියනවා පස්සෙන් පස්සට එන්න පුරුදු කරන්නයි කියලා. පුවක් කොටේ පස්සෙන් පස්සට එන්න පුරුදු. ඉතින් ඒක කරන්න කරන්න උත්සාහ කරනකොට තේරෙනවා යන්නේ පුවක් කොටේ බව දන්නවනම් අත්ලක් නැති බව දන්නවනම් අපි අපිට වැටෙන්නේ නැතුව අර ගන්න ප්‍රයත්නයේ සාපේක්ෂව යන්න පුළුවන්. ඒ වගේ පොළවේ ඇවිදින කොටත් යන්න පුළුවන්. දැන් මෙහෙම සත්සක්මන මැදදී ඇවිදින්න පුරුදු කරපු යෝගාචරයක් අපි අරගමු. ඒ කියන්නේ යාට උපදේශ ලැබිලා තියෙනවා සක්මන් භාවනාවේ. යම් යම් සාර්ථක ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒ කියන්නේ පියවර 7-8ක් යන්න පුළුවන්. මේ යෝගාචරයට අනිවාර්යයෙන් මතුවෙන ප්‍රශ්නයක් තමයි මේ ගිනිච්ච එකලස මේ ගිනිච්ච සතිය හැරෙනකොට කැඩෙනවා. මොකද ක්‍රියාපටිපාටිය වෙනස් වෙනවනේ. අර ගිය පද්ධතිය දිගේ නෙවෙයිනේ යන්නේ. මේ කැඩෙනකොට අහල පහල තියෙන රූප බලන්න පෙළඹෙන ගතිය වැඩි. අහල පහල තියෙන ශබ්ද ඇහෙන ගතිය වැඩි. අහල පහල තියෙන හුලං වදින හැටි ඇඟේ තියෙන මේ වෙනස්කම් දකින ගතිය වැඩි. ඉතින් මේක දෙපැත්තක් තියෙනවා. එකක් තමයි ඒ හැරෙනකොට එකලස කැඩෙනවා. ඒ වගේම බාහිරේ දකින්න හම්බ වෙන්නේ Nissan වගේ තැන ආවට පස්සේ අපි දැකපො නැති ගස් జాති, දැකපො නැති මල් జాති, දැකපො නැති කුරුල්ලෝ, දැකපො නැති රිලව්. ඉතින් ඒකට හිත යන ගතියත් වැඩි. ඉතින් ඒක නිසා දැන් මේ සක්මනේ යන ගමන් දැන් සක්මනේ යනකොට සක්මන තීරෙන්නේ කොහොමද? පයේ තියෙන මේ සංවේදී ගතිය. ඒක කියනවා කායපස්සද්ධිය කියලා කායප්පසාදේ කියලා කායප්පසාදේ පොළවේ වදින එකනේ අපි දැන් බලාගෙන යන්නේ. එතකොට හිත තියෙන්නේ පතුලේනේ. ඒකට අපි කියන්නේ කාය විඥානය කියලානේ. දැන් එහෙම ගිහිල්ලා හැරෙනකොට එකපාරට හිත දැන් රූප බලන්න යනවානේ. එතකොට ඒක චක්කු විඥානේ බවටපත් වෙනවානේ. එතකොට හිත හිටින්නේ ඇහි ඕපේනේ. දැන් මේ යෝගාවචරයට අපි හිතමු අල්ලා ගන්න පුළුවන් උනායි කියලා. කයි ඕපේ තිබුණ හිත නැත්නම් පොළවේ පය වදිනවා කියලා දැන දැන තිබුණ හිත දැන් ඇහැට පැනලා දැන් මම ඉන්නේ රූපයක් බලමින් කියලා. එතකොට මේ කෙනා දන්නවා මම මේ පයේ හිත තියාගෙන මම මේ සුදු රෙද්දක් අඳගෙන අටසිල් අරගෙන Nissan වලට ආවේ. දැන් මේ හිත පැන්න ඇහැට කියලත් නෙමෙයි බනින්නේ පැදුරටත් නොකිය පයින්නෝ. දැන් මේක මේ හත්තිලවයි මේ මේ කරන්නේ ඔක්කොම මේ කරන්නේ මොකටද මේ සිල් අරගෙන කියලා කලබගැනියක් එනවනේ මේක හරියට අපි මේ පොල් ගහ වෙලට ගිහිල්ලා මේ පැත්තට යන්න උණු කෝච්චිය වෙනවනේ. මේ පැත්තේ කෝච්චියට ගොඩ වුණාට පස්සේ පමා වෙන්න වෙන්න කෝච්චිය අරගෙන යනවනේ. පාරවල් දෙකක් තියෙනවා දැන් මාරු වෙලා. මෙන්න මේ අකරතැබ්බයටපත් වෙච්ච යෝගාවචරයක් ගැන කියනකොට දරුවත් චන්දන්සේ මෙහෙම කතා කරනවා. මෙහෙම දේශනා කරනවා. ඒක තියෙන්නේ ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ. ඒකෙදි කියනවා චක්කුණා රූපන් දිස්සා uppajjati manapam uppajjati amanapam uppajjati manapamana. මම දැන් මෙයා මේ ඇහි රූප බලන කතාවට කිය කෙනෙක් නෙවෙයි. මේ කකුලේ සක්මන් කර කර ඉන්නේ. හැබැයි යාට රූපයක් පෙනුනි. සමනලේකාරී මලක්කාරී ගහක්කාරී දැකලා ඒ දැකපු රූපේ නිසා යාට මනාපයක් හරි අමනාපයක් හරි මනාපමනාපයක් පහළ වෙලා. ඒ කියන්නේ අතරමැද දෙකක් හරි පහළ වෙලා. ඒකට පුළුවන් වෙයිද මම දැන් පයේ බලබලා හිටපු එකනාගේ දැනීම මනාපේ හෝ අමනාපේ නැත්තම් අතරමැද දැන් ඉන්නේ ඇහි කියන එක මේ channel එක මාරු වෙන එක අල්ලන්න පුළුවන්ද කියලා. අපි ITN බලබල හිටපු එක්කනා වෙන channel එකට ටෙලිවිෂන් එක මාරු කරනවා. මාරු කරනකොට දැනගන්න පුළුවන්ද මේ යන්නේ ඉස්සලා channel එක නෙවෙයිද කියලා දැනගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අහලා පයේ තියාගෙන ඉන්න කිවිසගෙන සක්මන්ට බහපු මිනිස්සයා ඇහැට හිතපැන්න එක දැනගත්තට පස්සේ ਸਰවඥාන්සේ ආදුනිකයාට දෙන පොඩි ඉඟියක් ඇත්තටම මේක ප්‍රසිද්ධියයි ඇත්තටම මේක හොඳට පේනවා ඇත්තටම මේක ඒ වෙලාවෙම සිද්ධ වෙන එකක්. ඒ හිත පිටපැනීම ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකතං. බොහොම ප්‍රසිද්ධයි. පයේ නෙවෙයි ඇහි තියෙන්නේ. පයට දැනෙන්නේ පටවි. දැන් මේ වෙන්නේ රූපයක්. ඒක සටහන්සා ආකාරය මේකට දැන් කාය විඥානය කියන්න බෑ. දැන් මේක චක්ක විඥානය බවටපත් වෙලා මේක අල්ලන්න පුළුවන්ද? මේ පයේ තියෙන කියලා කිවිසගත්තේ එක්කන පැදුරටත් නොකිය හිත චක්ක විඥානය බවටපත් වෙලා රූප බලමින් ඉන්නවා දැන්. මෙන්න මේ වෙනස අල්ලා ගන්න පුළුවන් නම් බුදුන් කියනවා ඒ ආධුනික යෝගාවචරයට මේක තේරෙනවා මේකට ගිවිසගෙන ගියාට පැදුරටත් නොකිය හිත කනට යනවා ඇහැට යනවා නාසයට යනවා, දිවට යනවා. ඒක වළක්වන්න කියලා නෙමෙයි කියන්නේ. එතකොට ඇහි පහළ වෙන, කනේ පහළ වෙන, නාසයේ පහළ වෙන, දිවේ පහළ වෙන්නා වූ ඒ මනාපේ අනේ මේ රූපේ දැක්ක හොඳයි. අනේ නැත්තම් මේ රිලෙව් එකක් කරලා ගිහිල්ලා පාරමද චි රූපෙට අමනාපයි. එහෙම නැත්නම් ඇහෙන රූපේ තමන් සද්දයක් ඇහෙනවා පිටිත් යනවා නේ හොඳයි. ඔන්න එතකොට ඇහෙනවා මුස්ලිම් පල්ලියක අල්ලාහු අක්බර් කියන. ඔන්න ඒක තරහයි. මේ වගේ මේ ඇහෙන ශබ්දෙන් ඇහෙන රූප හැම එකකින්ම එක්කම නාපයක් එක්කම නාපයක් පහළ වෙනවා. මෙන්න මේක අල්ලන්න පුළුවන්ද කියලා. ඒකල බුදුන් කියන මේක ඇත්තටම ඕලාරිකයි බොහොම ප්‍රසිද්ධයි. ඇත්තටම සංකතයි. ඒ වෙලාවේ හටගත්ත දෙයක් ඊට ඉස්සෙල්ලා කියන්න බෑ. පටිච්ච සම්පන්න හේතුඵල ධර්මිකින් වෙලා තියෙන්නේ. අන්න ඒක දැනගන්න පුළුවන් නම් එයා මේ භාවනාවේදී ඔය කියන බයලජ්ජාව ඉගෙන ගන්න පොඩ්ඩක් ඉස්සරහට යනවා. මම මම ගිවිසගෙන තියෙන පයේ තියෙන. නමුත් පැදුරටත් නොකිය හිත ගිහිල්ලා මෙන්න මේ ගියේ එක කමන්නේ මේක දැනගන්න පුළුවන්. දැන කියන පුළුවන් කිය. එම් නැත්තම් කියනවා මේක බොහොම ගොරෝසු දෙයක් මේක අහුවෙනවා ඕලාරිකයි කියලා කියනවා. දැනෙනවායි කියලා. ඊට පස්සේ මෙයා කවදා හරි සීක තත්ත්වයටපත් වුණාට පස්සේ මේ පුහුණු කරන වෙලාවේදී ඔහම අල්ලාගෙන ශීක தත්ත්වයටපත් වුණාට පස්සේ බුදුරජාණන්සේ අර උපමාවම දෙනවා. <coughs> චක්කුණ රූපන් දිසා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපං නාපං. යම් කිසි කෙනෙකුට අර වගේම අර කලින් භාවනා කරලා කරලා පුරුදු වෙලා ගිහිලා මනාපමනාව දෙක පහළ වෙනවා. ඒ පහළ වෙනකොටම ඒ uppannena manapena uppannena amanapena uppannena manape amanapamanaapena අට්ඨියති හරායති jigucchatiට ලැජ්ජාවක් එනවලු මට තාම හිත අරමුණේ තියාගෙන බෑනේ මගේ හිත පැන්නනේ අට්ඨියති කියලා කියන්නේ එතන මන්දන්න බෑ දුක් එයා දුක් වෙන ගතියක් යනවා හරායති කියලා කියන්නේ ලැජ්ජාවකටපත් වෙනවලු ජීගුච්ඡති කියලා කියන්නේ ජුගුප්සා කරනවා මම මේ උත්සාහ කරන්නේ මේකේ තමයි. මම මේ කවුරුත් කියලා කරනව නෙවෙයි මම උත්සාහ කරනවත් බලන්න මගේ හිතේ හැටි. මේක පනිනවා. පැනීම පිළිබඳව ඉස්සර වගේ අර දැකපු දේ පිළිබඳව ආසාවෙන් කැදරකමෙන් බලන වෙනුවට එයා පොඩ්ඩක් ලැජ්ජිත වෙනවා. එයා පොඩ්ඩක් දුකටපත් වෙනවා. එයා පොඩ්ඩක් ජුගුප්සා ගන්නවා. අට්ඨියති හරායති ජෙගුච්ඡති. මේක මනුස්ස මනසේ ස්වභාවයක්. හරි පාර මේකයි කියලා දීලා තිනකොට වැරදි පාරකට යනකොට ඒකට හරායති කියලා ලැජ්ජිත භාවය මනුස්ස හිතක ඇති. නමුත් අපි යන වෙලාවේදී අපි භාවනා කරන්නේ නැති කෙනෙක් අරමුණක නෙවෙයි ඉන්නේ. කියන්නේ පයේ අරමුණ හිත තියන්න ගිවිසගෙන නැහැ භාවනා කරලන්න කරන්නේ සතිය පිටවන්න යන වෙලාව හිත පිට ගියා නම් අපිට ලැජ්ජාවක් වෙන්න දෙයක් නැහැ මොකද හිත හික්මීමට දාලා තිබිලා නැහැ හික්මීමට දාලා තිබ්බනම් ඒ සීමාව කඩාගෙන හිත පිට ගිය ගමන් ඒ කෙනාට මේ අට්ඨියති හරායති jigucchati කියලා පහළ වෙන මේ ලැජ්ජිත භාවය දුක්ඛිත භාවය මේ පිළිකුල් කරන භාවය මේ යෝගාවචරයා සීල මට්ටමේ තියෙන හිරියොතප් වලට වැඩිය වාසියට ගන්නවා එහෙම ගිය ගමන් ආපහු තමන්ගේ හිත අරමුණට ගෙන්න ඕනේ මොකද ඒකට යට අරමුණක් තියෙනවා මෙයා සතිය වඩපු කෙනෙක් මෙයාට නික්ලේශිතනක් තියෙනවා මෙයාට ආපහු මෙහෙට ගන්න හේතු වෙන්නේ අතෙන්ද ගිය ගමන් පොඩි පැකිලීමක් හිතට එනවා පොඩි ලැජ්ජාවක් හිතට එනවා පොඩි ජුගුප්සාවක් හිතට එනවා කිය. අන්න ඒක වැඩ කරගන්නේ සත්‍යමත් නැති කෙනා. අපි සංසාරේ මෙතෙක් කල් ගියේ එහෙමයි. අපිට මේ යනකොට කිසිම ගමනක් යනකොට හෝ රක්මනක් කරනකොට එල්ලයක් අරමුණක් නිමිත්තක් නැහැ. නික්ලේශී තනක් නැති ඒ නිසා හිත නන්නත්තරයි. ඒක නිකන් කැලේ ඉන කුළුමිය හරකෙක් වගේ. නමුත් මේ කුළුමිය හරකගෙන් ගම්මැද්ද බැඳගත්තට පස්සේ ඌ බැඳගෙන ඉන්නකොට ඌ දඟලනවා. නමුත් කඩාගෙන යන්න බෑ අර හිටපු කණුවේ ඒ වරබන්ධනේ තියනවා වගේ. බැඳුමේ අන්නේ වගේ Tamanට සක්මන් කරන වෙලාවේදී හිත පිට ගියාම අන්නේ හිත පිට යාම පිළිබඳව හිත ඇතුලෙන්ම තේරෙන පටන් ගන්නවා ඔන්න පුතෝ පාරෙන් පිටපැන්නා. එයා එතකොට දන්නවා පිටපැන්නේ සූප් එකටද සද්දයකටද ගඳකටද කියලා. ඊට පස්සේ එයා දන්නවයි පැන්න දැනගත්ත නිසාම නැවත ආපෝ අරමුණට ගන්න පුළුවන්. දන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒක අබිරමණය කරන්න ගියා නම් ඉතින් කකා කකා ඒක දිගේ යනවා මිසක ආපහු ගන්නෑ. ඒ නිසා මේ අට්ඨියති හරායති ජිගුච්ඡති කියලා මේ සීක පුද්ගලියෙකුට පහළ වෙන මෙන්න මේ ಗುಣධර්මය සමස්තයක් වශයෙන් මේ අට්ඨියති හරායති ජිගුච්ඡති කියන තුනටම අනිච්ඡා කියලා වචනයක් බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා. න ඉච්ඡති. එයා කැමති වෙන්නේ නැහැ. හිත යන්නේක ගියා. නමුත් මං කැමති වෙන්නේ මෙන්න මේ අනිච්ච කියන වචනය අනිච්ච කියන සාමාන්‍ය අපේ තියෙන කැම එකම දේ නෙවෙයි වෙනස් වෙනවා කියන එකයි න ඉච්ඡති කියන වචන දෙක අපේ තේරවාදේ පටලවාගෙන තියෙනවා. ගිරිමානන්ද සූත්‍රය අරගෙන බලන්න. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ කතමාචාවසෝ අනිච්ච සංඥා. අනිච්ච සංඥා කියලා කියන්නේ මේ රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංස්කාරස්කන්ධේ විඥානස්කන්ධේ වෙනස් වෙන කමට කියනවා නිට්ටය නැති කමට කියනවා අනිත්‍ය කියලා. දැන් මෙතන කියන්නේ න ඉච්ඡති කියලා. මම තියාගෙන ඉන්න හදනවා. නමුත් හිත මගේම නාපෙන් පිට කඩාගෙන පයින්. අන්නේ කඩාගෙන පැන්නට පස්සේ ඒකට කැමැති නොවන ගතියට න ඉච්ඡති කියන එකට විස්තර පද තුන තමයි අට්ඨියති හරායති ජෙකුච්ඡති. ඒක ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා. මේ ඉන්ද්‍ර භාවනා සූත්‍රෙත් තියෙනවා. නමුත් ඒ අටුවාව අපේ සිංහල අටුවාව අනිච්ච කියන පද දෙකටම නිට්ටය නෑ කියන එක විතරයි දීලා තියෙන මේ වටිනා ගැඹුරු අර්ථයක් එතන හරවලා තියෙනවා පටලවාගෙන තියෙනවා ඒ කියන්නේ පැහැදිලිවම අටුවාව ලියන කාලේ වෙනකොට කියන්න ඕනේ කාරණාව නෙවෙයි කියවලා තියෙන වෙන එකක්. ඉතින් මේක ඔය මේ ඔය චෙකස්ලෝවෙනියන් හාමුදුරු ඉන්නකොට කියලා මම හොයලා බැලුවා ගොඩ ගන්න බෑ. ඔක්කොමලා පිළිගන්නේ අනිච්ච කියන වචන දෙකම එකයි කියලා. නමුත් මෙතන මේ න ඉච්ඡති කියන වචනයයි කැමති නැහැ කියන එකයි අනිච්ච කියන වචනේයි මහ ප්‍රාණ අල්ප ප්‍රාණ වෙනසක් තියෙනවා. මේකෙදි මහ ප්‍රාණ අකුරක් එන්න ඕනේ. ඒ කියන්නේ Taman යන්න තියෙන පාරෙන් පිට ගියාට පස්සේ ඒකට කැමති වෙන්නේ නැතුව නැවත පාරට හිත අපව ගන්න එකයි මෙතන කියන්නේ. ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා දැන් මෙතන මේ රූපයක් දැකලා මනාපයක් ඇති වෙන තැනක් නේ තියෙන්නේ. අමනාපයක් ඇති වෙන සත්‍යන්ති කතා කරලා තියෙනවා. සච්චේ uppajjati කෝධං රතං භන්තං වධාරේ. තමහං සාරතින් භූමි රශ්මිකා හෝ ඊතරෝ ජනහා කියලා ධම්මපද ගාතාවක් තියෙනවා. පාරේක රසරතයක් පදවගෙන යන රතාචාර්යවරයෙකුට හදිස්සියෙම වාහනේ භ්‍රාන්ත වෙනවා. ඒ කියන්නේ ස්කිඩ් කරන්න ගන්නවා නැත්නම් පෙරලෙන්න හදනවා. වාහනේ වේගෙන් යනකොට හරවනකොට හෝ පෙරලෙන්න හදනවා පලෙන් පල්ලට. අන්න ඒ වගේ භ්‍රාන්ත රතයක අස්සියෝ ටික පෙරලා ගන්නෙ නැතුව රතේ පෙරලා ගන්නෙ නැතුව යම් විදියකට නතර කර ගන්න පුළුවන් නම් පාරෙන් පෙරලෙන්න ඉස්සෙල්ලා මම උන්දට රතාචාර්ය කෙනෙක් කියනවා ඒක බැරි මිනිහා නිකන් රේන්ස් ලනු අල්ලගෙන තෝන් ලනු අල්ල ගන්න පුළුවන් මැට්ටෙක් විතරයි. ඒ මනුස්සයාට අර පෙරලෙන්න ඉස්සලා බේර ගන්න බෑ. අන්න ඒ වගේ Tamanට තරහක් ආපු වෙලාවක ඒ තරහා පිට වෙන්න ඉස්සරලා මට මේ ඇවිල්ලා තියෙන තරහක් මම වාහනේ පෙරලා ගත්තොත් ගොඩ ගන්න හරි අමාරුයි. පුළුවන් තරම් නතර කර ගන්න ඕනේ කියලා කියනවනම්. නැත්නම් තදබල ආසාවක් ඇවිල්ලා Taman හිටපු පාරෙන් ගසාගෙන යනකොට සක්මණෙන් ගසාගෙන යනකොට ඒක තීරුම් අරගෙන ආයේ අරමුණට ගේන්න පුළුවන් නම් ඒක ශේක පුද්ගලයෙක් තුල තියෙන බයලජ්‍ය දෙක විදිහට පෙන්ලා දෙන්න පුළුවන්. එයාට තේරෙනවා මට බුදුන් ඉන්නවා මට අරමුණක් තියෙනවා පුළු පුළුවන් විලයි අරමුණේ ඉන්න පිට ගිය ගමන් මනාපමනාව දෙක පහළ වෙනවා. මනාපමනාව දෙක ආපු ගමන් බ්‍රහන්ත රතයක් වෙනවා මේක. එතකොට ආතතිගත වෙනවා. එතකොට අපි ආවේග ජනක වෙනවා. එතකොට අපි ධරතේකටපත් වෙනවා. පරිලාහයකටපත් වෙන නිසා ආපහු ගියාට කමක් නැහැ. කොච්චර ඉක්මනට නැවත අපට අපි හිතපු අරමුණ සරණක් කරගෙන පිහිටක් කරගෙන ලේනක් කරගෙන තාණය කරගෙන කේම භූමියක් බාටපත් කරන අරමුණට නැවත ගෙනත් යන්න පුළුවන්ද කියන එකෙන් අපිට තේරෙනවා එතකොට අපි කොච්චරක් අපේ හිතට හිත මේ මෙච්චර නන්නත්තර වෙන්න හදද්දී ආපහු ගේන්න එවනම් වීතික්‍රමණය වෙන කෙලෙස් ගැන කොච්චර පරිස්සම් වෙන්න වෙනවද පරිස්සම් වෙලත් බොහෝ කල් පුහුණු කරොත් තමයි තමයි තේරෙන්නේ බයලජ්‍ය දෙක පිටින්ට නම් සති සම්පජඤ්ඤ දෙක 탁කෙට හිටින්න ඕනේ හරියටම හිටින්න ඕනේ අරමුණේ යනකොට දැනගන්න ඕනේ. අරමුණේ යන්නේ කියලා අරමුණෙන් පිට යනකොට දැනගන්න ඕනේ. අරමුණෙන් පිට යන්නේ කියලා කලබල වෙන්නේ නැතුව නැවත අරමුණට ගන්න ඕනේ. බ්‍රහාන්ත රතයක් පාරදී නතර කරගෙන දක්ෂ රියදුරෙක් වගේ පාරෙන් පෙරලෙන්න දෙන්නේ නැතුව රැක ගන්න පුළුවන් නම් එයාට බුදුරජාණන්සේ රතාචාර්ය කියනවා. අනික් මිනිස් නිකන් තෝල්ලනවා ඇල්ලුවාට අස්සයා පාලනය කරගන්න බෑ. ඉතින් ඒක නිසා කමඨාන් සුද්ධ කරනකොට හැම වෙලාවෙම වාර්තා වෙනවා හිත පිට යනවා කියලා. හිත පිට යන හැම අවස්ථාවකම මේක පරීක්ෂා කරන්න හොඳ වෙලාවක්. පිට ගිහිල්ලා පරියන්කේදී හෝ වේවා, හක්මනේදී හෝ වේවා, එහෙම නැත්නම් එදිනෙදා වැඩ කරනකොට හෝ වේවා. කොච්චර වෙලා යනවද නැවට Tamanට අර හිතපු අරමුණට එහෙම නැත්නම් Tamanගේ මූල කර්මස්ථාන එහෙම නැත්නම් Tamanගේ ආලම්බණයට හිත ගන්න කියන එක තමයි මෙතන යෝගාවචරයට හම්බෙලා තියෙන Tamanගේ අභිවෘද්ධිය මැනීමේ ක්‍රියාවලිය. හිත පිට ගියාට පස්සේ කලබල වෙන්න පටන් අරගත්තොත් අපිට ආපහු ආපහු කොරස් කටේවත් අද්දා ගන්න බැරි වෙනවා. ඒ නිසා හිත පිට ගියා කියලා දැනගන්න එක දැනගන්න පුළුවන් හිත පිට ගියේ නැති එකට සාපේක්ෂව හිත පිට ගියා කියන එක දැනගන්න එක මෙතන කාටවත් අපට පිටින් ගෙනල්ලා කරන්න බෑ. පුහුණු කරන්න ඕනේ. ඒක නිසයි කියන්නේ ඉඳගත්තට පස්සේ ඉස්සෙල්ලාම කය ආභෝග කරන්න කියන. හිත පටන් ගන්නකොටම කයට හිත ආපු වෙලාව හොඳට ඒකේ සටහන ගන්නයි කියලා කියනවා. මෙන්න හිත කයේ තියෙනකොට මෙහෙමයි. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නේ මෙහෙමයි. ඊට පස්සේ ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නේ මෙහෙමයි කියලා ගිය කෙනාට හිත කයෙහි නැතිකොට දැන ගැනීමට අරක සාපේක්ෂව පසුබිමක් සකස් කරනවා. නිසා හරි වෙලාවේදී හරි බව දැනගන්නේ මොකටවත් නෙවෙයි. වැරදි වෙලාවේදී වැරදි බව දැනගන්න හරි වෙලාවේ හරි බව දන්නේ නැතුව කරන්න බෑ. ඒක නිසා වැරදි වෙලාවේදී වැරදි බව දන්න එක හරි බව හරි හරි වෙලාව හරි බව දන්න එක මත වෙන අභිවෘද්ධියක්. නමුත් සදාචාරවාදියා කවදාකවත් ඔක පිළිගන්න කැමති නැහැ. එයා කියන්නේ හැම වෙලාවෙම හරි එකේම තියෙන්න ඕනේ. ඉතින් ඒක නිකන් කරවිච්ච දණ්ඩක් වගේ නමන්න බෑ. ඊට කියනවා හරියකේ තියෙන්න ඕන ඇත්ත තමයි. නමුත් එහෙම තිබ්බට හිත හිටින්නේ හිත ලූහුට ලපයිනවා. පැනනට පස්සේ දැන් දැනගන්න හරියකේ නෑ කියලා. මම ගෝචර රජ්‍යත් භූමියේ නෑ කියලා. කොච්චර වටිනවද? කොච්චර වටිනවද? තමන්ම අස්පනා පිට මේ සති සම්පජඤ්ඤය තියෙන නිසා දැන් තමන්ට බයලජ්ජාවක් පහරනවා නෑ නෑ මම ඉන්නේ අගෝචර භූමියක නුසුදුසු තැනක ආයෙම නම් සුදුසු වෙන්න යන්නේ ඒක නිසා බුදුහාමුදුරුවෝ මංගල සූත්‍රය මහා මංගල සූත්‍රය සඳහන් කරලා තිනවා අශෝකම් විරජං කේමං ඒතම් මංගල මුත්තමං. හිත රජස්තනකට ගියාම කෙලෙස් තැනකට ගියාම ස්කාන්තරේ අතරමං වෙච්චාම අශෝක තැනට ගේන්න. විරජ තැනට ගේන්න. ക്ഷേමයට ගේන්න. ඒක මංගලයක්. හිත නන්නත්තර වෙනවා. ඒක නතර කරන්න ඕගොල්ලෝ තටමැව්වට හරියන්නේ නැහැ. නමුත් නන්නත්තර වෙච්ච හිත බ්‍රාහන්ත රතය වාහනේ පෙරලා ගන්න නැතුව නතර කරන්න නම් දැන් මං කොතැනද ගන්න ඕනේ කියලා දැනගන්න අර වැරදිච්ච වෙලාවේ වැරදි දේ වැරද්ද ඉන්නවයි කියලා අස්පනාව පිට දකින්නකොට ඒකේ කොහොමඩක්වත් බයලජ්‍ය දෙකක් තියෙනවා ඒක අපි හදන එකක් නෙවෙයි ඒක මනුස්ස හිතේ ප්‍රകൃතියක් මනුස්ස ප්‍රകൃතියෙන් හොඳයි ඒක මේ අපිට ඒකයි manussත්ත්ව ප්‍රතිලාභය හොඳයි කියලා කියන්නේ අපි වහුගිය දවස්වල සංඝයා අතර තිබිච්ච විනය සාකච්ඡාවකදී සම්පජාන මුසාවාදී පාචිත්‍යං කියලා අපිට ශික්ෂා පදයක් තියෙනවා. දැන දැන බොරු කියන එක කැතයි. කියහන්න දෙයක් නැහනේ. ඉතින් ලැජ්ජ බය නැති වුණාට ඔය ගානක් නැහැ. බොරු කිව්වේ නැත්නම් බිස්නස් කරන්න බෑ කියලා. ඉතින් নানা ආකාර දේවල් කියනවා. ඉතින් බොරු කියවින හොඳට බොරු කියන්න බෑ නම් ඡන්දේ ගන්න බෑ. ඡන්ද වැඩියෙන් හම්බෙන හොඳට පචකේ ඉන්න හොඳම දරුණු අයට තමයි. ඒක වැඩ නැහැනේ බනට. කෙසේ නමුත් බුදුජානනාංශයේ සඳහන් කර තියෙන යම් කිසි කෙනෙක් බොරුවක් කියනකොට එයා කාරණා හතරකින් දැනගන්නවා මගේ ප්‍රകൃතිය කැඩුණයි කියලා. මගේ මේක ප්‍රകൃතිය නෙවෙයි, මේක මගේ ගතිය නෙවෙයි, මේක මගේ මනාපේ නෙවෙයි, මගේ ප්‍රകൃතියට විරුද්ධව ගිහිල්ලා මම බොරුවක් කියන්නේ. මගේ ස්වභාවික ගතියට විරුද්ධව ගිහිල්ලා මම බොරුවක් කියන්නේ. මගේ රුචියට විරුද්ධව ගිහිල්ලා කතා කරන බොරුවක් කියන්නේ කියලා රුචිය තබා ගතිය තබා ස්වභාවයේ තබා බොරු කියන්නේ අමෝරාවෙන්. ඒ නිසා බොරුව කියනකොටම අමෝරාවක් තියෙනවා. ඉතින් මේක බයලජ්‍ය නැති ෂඩමායාවී මිනිස්සයා ඒක වසංගන බොරුව කියනවා. ඉතින් බුදුන් දෙපිටිකන්න ගොඩ ගන්න බෑ නියාව. මේ මේක හරි පහරේ ඇත්ත කියන තමයි අපේ කට හැදිලා තියෙන්නේ. අපි මේ බොරු රහසක් කියනකොට ඒ පණිනකොටම රුචිය ඉක්මවලා ගතිය ඉක්මවලා ස්වභාවය ඉක්මවලා අපි බොරුව කියන්නේ. ඒකට ඒ පුද්ගලයා සදාචාරාත්මක වගවීමක් ඇති කෙනෙක් නම් තේරෙනවා මේලයි කැවුත්ත හෙල්ලෙනවා උගුර බැරන්ඩි වෙනවා බොරුව කියනකොට වැරදිල්ලක් කරන්නේ. ඒක වසංගගෙන ඉන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ. දැන්වත් හදාගනින්. ඔබට ඒකට බයලජ්ජ නැත්තම් බුදු කෙනෙක් පහරුණා කියලා ලෝක ඇති වැඩේ මොකක්ද? පොලිසියක් තිබ්බයි කියලා ඇති වැඩේ මොකක්ද? සදාචාර නීතියක් තිබ්බයි කියලා ඇති වැඩේ මොකක්ද? ඒ නිසා මේ බොරුව කියන වෙලාවදී තෙන්ට එනකන් අපි රුචිය තබා, ස්වභාවය තබා, ගතිය තබා අපි මේ කරාට මේකට වග වෙන්න බැරි නම් මේ කරන කියන්නේ මේ අමෝරාවෙන් කරන බොරුවක් කියලා. එතකොට තේරෙනවනේ මිනිසෙගේ ප්‍රകൃතිය ස්වභාවය ඇත්ත කියලා. ඒක තමයි බුදුරජාණන්සේ සඳහන් කළ තියෙන්නේ පබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්කලිට්ඨේ උපක්කලිට්ඨං තං අසුතෝතෝ පුතුජනෝ අපජානාති තස්ස අසුතෝතෝ පුතුජනස සමාධි භාවනා නත්ථීති වදාමි. මහණේ උඹලගේ කවි විනාගේ හිත හරි පිරිසිදුයි ප්‍රභාස්වරයි ඒකේ වටලෙල්ලේ ගෑවිලා තියෙනවා මජන් ටිකක්. දූවිලි ටිකක්. එහෙම නැත්නම් කුණු කෙල ටිකක්. කුණු ටිකක්. ඒක නිසා යම් කිසි කෙනෙක් පේනවා නම් එහෙම මේ පිට තියෙන ලෙල්ල විතරයි නම් පේන්නේ යට ඇතුලේ රත්තරන් බව දන්නේ නැත්නම් නැත්නම් පිරිසිදු බව දන්නේ නැත්නම් ඒ මනස කොච්චර භාවනා කරොත් එයාට හරියන්නේ නැහැ. එයාට පේන්නේ මගේ හිත හොඳ නෑ මගේ හිත නරකටමයි දුවන්නේ. ඒක නිසා මං ගැන පශ්චාත්තාපෙමයි ගත කරන්නේ. භාවනා හරියන්නේ නැහැ. ආ දැනගන්න ඕනේ මේ වෙලාවට ඒ වෙලාවේ මම මේ බොරු කිව්වට ඒක අමෝරාවක් මට. මම මේ මිනිස්සු ඇසුරු කරපු නිසා මට ඇති වෙච්ච ජඩ ගතියක්. මගේ ප්‍රകൃතිය බොරුවට නෙමෙයි තියෙන්නේ. ඒක නිසා මේ වෙලාවේ ඒක කෙරුවට මම මේක ඉක්මවල බලලා මේ බොරු කියන පරිසරයකින් මං අයින් වෙන්න ඕනේ. කියපු බොරුවට මං සමාව ගන්න ඕනේ කියලා. අර ඇතුළත මගේ හොඳයි. මේ පිට ලෙල්ලේ තමයි මේ කුණු ටිකක් තියෙන්නේ කියලා දන්නවනම් ඒ අර අඟුත්තර නිකාය එතනම සූත්‍රය සඳහන් කරලා තියෙනවා පබස්තර මිදම් බික්ක විචිත්තං ආගන්තුකේ උපක්ලීට්ඨේ උපක්ලීට්ඨං තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති. යදන්න මේ වෙලාවේ මම බොරුවක් කියන්නේ. හැබැයි මගේ ප්‍රകൃතිය බොරු කියන එක නෙවෙයි. සුතවත් ආරි ශාවකයා දාන. එහෙව් කෙනාට ඉක්මනට පුළුවන් බොරුවට සමාව අරගෙන ආපහු අර ප්‍රകൃතියට එන්න. ඊට භාවනාව හරියනවා. තත්ස සමාධි භාවනා අත්‍යීති වදාන. ඉතින් කවුරු හරි හිතනවාද මේකට ਸਰබලධාරී දෙවි කෙනෙක් ඇවිල්ලා මේකට පෙරක දෝරුකම් කරන්න පුළුවන් කියලා. තමන් බොරුව කියනකොට මල පණිනකොටම තමන්ට දැනගන්න පුළුවන් මේ අරමුණේ ඉඳලා පිට පයින්නකොටම තමන්ට දැනගන්න පුළුවන් ඕකට යදලා කරන්න පුළුවන්. දන් දීලා කරන්න පුළුවන්. පොත් බල්ලා කරන්න පුළුවන්. මෛත්‍රී බුදුහාරාවට කරන්න පුළුවන්. කරන්න බෑ. කරනවා නම් දැන් නැත්තම් කවදාකවත් නෑ. ඉතින් මේකේ වගකීම දුන්නාට පස්සේ අයියෝ මට බබෙක් හම්බෙන්න ඉන්නවා දුවට ගමනක් යන්න තියෙනවා අරකයි මේක කියලා බයිලා කිව්වට යම රජුරෝ ගණන් ගනී යම රජුරෝ දන්නා බුදුහාමුදුරු ඇවිල්ලා ගිහිල්ලා තියෙන බා අපි රම රජුරණ ගිහිල්ලා ගියාද අනේ සක්මන් කරන්න ගියා බලන්නකෝ ඉස්සරහින් ලස්සන කාන්තාවක් ගියා ඒ නිසා උන්ද තමයි මේ ඔක්කොම පව් කරන්න හේතුව උන්ද ඉන්න ගන්න මට නිවන් දකින්න බෑ කියලා නම් යම රජුරෝ ගණන් ගනී කැකිල්ල රජුරෝ ගණන් ගත්තා කැකිල්ල රජුගේ කතාව අහලා තියෙනවනේ මට මේ කලයේ කට ඇදුනේ ලස්සන කාන්තාවක් ඒ ගිය නිසා මම ඒක ධාන කලයේ යඹනකොට කට ඇදුණා. කටත් කියන්නේ කලයේ කටත් ඇද වෙන්නේ නැතු උගේ කටත් ඇද වෙන්නේ නැති. ඉතින් ඒක නිසා කිව්වා ඒ කලෙන් වතුරක් කරනකොට වැඩියෙන් වතුරක් කරනවා වැටියා වැඩියෙන් වතුර කරනවා ඕන්න ගේ හැදුවා ගේ කැඩුණා සාධාරණයි. බොහොම සාධාරණයි කකිල රජුරන්ට. ඕගොල්ලෝ හිතුවට යම රජුරන්ට එහෙම සාධාරණකම. ඕගොල්ලෝ හැම වෙලාවෙම බලන්නේ මේකට හේතුව බාහිරේ. බාහිරේ බලන්න හේතුව කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය නෑ. කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය එනකොටම අපිට හම්බෙන උපකරණ දෙක තමයි මල පණිනකොට මල පයින්නකොට ඉංගියක් කියනවා. ඒක වළක්කන එකට කියනවා අමනයයි කිය. ෂටමිනියෙක් කියලා. මායාවී මිනිහෙක් කියලා. වංචනික කෙනෙක් කියලා. ඒ නිසා ෂටමායාවී ගති දෙකත් එක්ක බයලජ්ජාව හදන්න බෑ. අපි බුදුහාමුදුරුවෝ අවංක වෙන්න ඕන ඉදිරිපත් වෙන්න ඕන අනේ එහෙමයි හාමුදුරනේ මගේ වාහනේ පිටපයින් ඉඳලා හදන්නේ මං කොහොම හරි දත කාලා පෙරල නැති වෙන්න නතර කරනවා මම දැනටත් බොරු කියනවා මේ ඉස්සරහට මම මේ බොරුව කියනකොට මල පනිනකොටම දැනගෙන වෙච්ච එක්කනාගෙන් සමා වෙරගෙන ආපහු මෙතෙන්ට එන්න හිත පිට යනවා පිට ගිය බව දැනගෙන ආපහු හිත පිටින්ද ගන්න ගියාම බුදුහාමර කරන මේකට සජීවී ශාසනය කියලා මෙන්න මේකත් වැරද්ද දැනගෙන නැවත තමන්ට පරෝපදේශ රහිතව තමන්ට නිසිතැනට එන්න පුළුවන් නම් මේක තමයි සජීවී ශාසනය කියන්නේ. ඉතින් සජීවී ශාසනයේ තියෙන්නේ රුවන්වැලි සෑයේද දලදා මාලිගාවේද එහෙම නැත්නම් මේ ජයසිරි මහම්දුරෝ ගාවද මේ තමන් ළඟ තියෙන මේ සජීවී බයිල්ලි ලාම්පු වගේ තියෙන එක තියාගෙන අපි මෙව්වා වඳින එක නරක නෑ. ඒවට කියන්නේ ධාතු චේති වන්දනා කියලා. මේකට කියන්නේ ධම්මචේති වන්දනා. තමන්ගේ තියෙන ධර්මය දවසින් දවස ලැජ්ජාවෙන් බයෙන් උපවත් කරගෙන පිට වැන්නට කමක් නැහැ. පශ්චාත්තාප වෙන්න එපා. මල පනිනකොට දැනගෙන ආපහු ගෙනල්ලා තියන්න පුළුවන් නම් අර නික්ලේශී තන අර නිර්මල තන අර ക്ഷേම භූමිය ගෙනත් තියන්න පුළුවන් නම් එවැනි රචනයක තියෙන සාහිත්‍ය රසය මොන්නම සාහිත්‍යවත් ඉක්මවන්න බෑ. අනිවාර්යයෙන්ම තමන්ගේ හිත පිටි කියපුවා දන්නවා අනන්ත ගියේ තැනක් දන්නවා එතනදීම දැනගන්නවා දැනගෙන ආපහු ගෙනල්ලා සතුටු වෙනවා අනේ මම මෙතෙක් කල් පව් කරලා පෙට්ටිය දාලා වහගත්තා දැන් පව් කරලා මකනවා පව් කරලා අහෝසි කරනවා මේවට කියනවා අහෝසි කම්ම කියලා ඉතින් කවදා හරි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වුණොත් පව් සිද්ධ වෙන එක වළක්වන්න බෑ උනාට පස්සේ බයලජ්ජා පිහිටවීමෙන් වෙච්ච ප්‍රමාණය දැන ගැනීමෙන් ඒක මකන්න පුළුවන් ක්‍රමයක් බුදුහාමුදුරෝ සති සම්පජඤ්ඤයට පමණක් විපස්සනා කරන එකට පමණක් දෙනවා. එතකොට මේ මොන කුණු ධාරිය දූවිලි ආවත් වීදුර පිස්සට පස්සේ වීදුරේ ඡායාව පේනවා වගේ පියාලා පාවිච්චි කරන්න අපිට පුරුදු වෙනවා. ආන්නේ පාවිච්චි කිරීම සඳහා අපි දැනගන්න ඕනේ මේ ඉදිරියදා සතුම් මන්න හොරකම් කරන ආදී දේවල් වලින් බයලජ්ජාව පිහිටුවගෙන අරමුණක මූල කර්මස්ථානයක ඉරියව්වක givis ගත්තට පස්සේ මේ හිත පිටපයින් ගතිය ආගන්තුක දෙයක්. ආපහු ගන්න ගතිය මගේ ප්‍රകൃතිය. එදාට මම බුද්ධ ආගමට එනවා. මට ඒකට ධර්මයේ පිහිටනවා. ඒ නිසා එක දවසක සංසාරේ කවදාද එක දවසක පිට ගිය බව දැනගෙන පිට යන්න හේතු අරමුණක් දැනගෙන එතන ඉඳලා නැවත අරමුණට ඇවිල්ලා තමන්ගේ මූල කර්මස්ථානට ඇවිල්ලා ඒක වාර්තා කරපු දවසේ මනස සම්පූර්ණ වෙනස් මිනිසෙක්. සම්පූර්ණයෙන්ම වෙනස් මිනිසෙක්. තාම නිවන් දැකලා නැහැ. හැබැයි හොඳටම දන්නවා මීට පස්සේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝඋපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගන්නාති පදහති. තාම නෝබන් අකුසල් නැවත නොයිපද වීම සඳහා මනාපයක් පහල කර ගන්න. ඒක අපි අරමුණේ හිත තබා ගැනීමෙන් කරනවා. අකුසල් එනවා. කවුරු හරි බෝලයක් දැම්මේ නැත්නම් ක්‍රිකට් ගහන්න බෑනේ. ඒ තමන්ගේ පැත්තේ කෙනෙක් නෙවෙයිනේ බෝලේ දාන්නේ පිටකෙනෙක් දාන්නේ. ඒකට අවුට් වෙන්නේ නැති වෙන විදියට බෝලේ දිහා බලාගෙන වැඩ කරන්න පුළුවන් නම් අර පොඩි යෝන්ගේ දින්දුවක් තියෙනවා කවියක් තියෙනවා මට මේ වෙලාවේ මතක් වෙන්නේ නැහැ මම හිතන්නේ. වෙලා මගේ බැටරි බහලාද කොහෙද? ඒ කියලා තියෙනවා බෝලෙට ගසන්නට සැරදෙන ක්‍රීඩකයා. බෝලේ එන පෙරමග අවධානයෙන් හිටියා. මිලිසෙට අරමුණේ මුලැමැදාග බැලුවොත් පිට යන අරමුණේ මුලැමැදාග දැක්ක හැකියි. බෝලෙට ගහන්න ඉන්න ක්‍රීඩකයා ඒ බෝලේ අර අතින් පිට වෙච්ච තැන ඉඳලා එයා ඉන්නේ බෝලේ හදාරමින් ඉන්නේ. තාම බෝලේ ඇවිල්ලා නැහැ. එතකොට නේ යාට පුළුවන් වෙන්නේ මේකට අවුට් වෙන්නේ නැතුව ක්‍රීඩා කරන්න. ඉන්නතු බෝලේ දාන එකට බැන්නොත් උඹ මහා කරුමක්කාරයෙක් යකෝ මම මේ සෙන්චරියක් ගහන්න කියලා හිතේ බලපංක ඔබ දාපු ගෝලෙන් මං අවුට් වුණානේ කියලා අර මිනිහට බැන්නට හරියන්නේ. ඌ ආවේ අපිට සෙන්චරියක් දෙන්න නෙවෙයිනේ ඌ ආවේ අවුට් කරන්න තමයි. ඒ එන එකෙන් හරියට බැට් කරගන්න බැන් නම් ක්‍රිකට් නෑ. ඒක නිසා මෙතන යහපැත්තේ ඉන්නේ මාරයා. එයා බෝල දාන. ඌ නිකන් කරන්නේ. සල්ලි ගෙවන්න ඕනේ නැහැ. අපිට තියෙන අවුට් එකක් යන්න තියෙන විදිහට අමාරු එකට ලෑල්ල අල්ලන්න. පුළුවන් වෙලාවෙ අදින්න. ආන්නේ විදිහට Taman කරා එන මේ ඕනේ කරදරයක්. සත් වේදනා, ශබ්ද, හිතවිලි, රූප, ගන්ධ, රස Taman මෙතෙක් වඩන ලද අරමුණට සාපේක්ෂව කොච්චරක් ඒ ගියාට ආපහු Tamanගේ අරමුණට ගන්න පුළුවන්ද කියන එක බලනකොට පිට ගිය බව දැනගන්න එකට බුදුරජාණන් වහන්සේ සරති කියන වචනේ පාවිච්චි කරන්නේ. විනය පිටකේ පාවිච්චි කරන්නේ මගේ අරමුණෙන් පිට ගියා කියලා ඒක සිහි කරනවා. පශ්චාත්තාපයෙන් නෙවෙයි. අරමුණේ ඉන්නකොට සිහි කරනවා වගේම අරමුණෙන් පිට ගියා කියන එක සිහිකරනද වෙන කෙනෙක් එන්නේ අපට. තමන්මයි කරගන්න අන්න ඒ දීලා තියෙන අරමුණේ නික්ලේශී අරමුණේ නිර්මල අරමුණය හිත පිට ගියාට පස්සේ දැනගන්න පුළුවන්කම බුදුරජාණන් වහන්සේ අපේ හිත වෙනුවෙන් භාවනා කරලා තියෙනවා. උන්වහන්සේ කියන පුළුවන් කියලා. උන්වහන්සේ කියන එක ඕලාරිකයි පටිච්චසම්පන්නයි සංකතයි. ඒක තේරෙනවා ගොරෝසුයි. ඒක දැනගත්තා නම් ආපහු ගේන්න. ඒකට දෙවන්නේක් බලාපොරොත්තු වෙන්න එපා. ගినాපු දවසේ තේරෙයි ඕනේ නම් බුදු වෙන්න පුළුවන්. ඕනේ නම් බුදු වෙන්න පුළුවන්. මේ වැඩේ මේ අපි යන දහසකුත් එකක් රාජකාරී කරන ගමන් එක දවසකෝ අපිට තේරුම් ගත්ත පිට ගියා කලබල වෙන්න එපා ආපහු එදාට ඇති වෙන ධර්මයට අපි කියන්නේ මොකක්ද දන්නවද තමන්ට තමන් මෛත්‍රී කරගන්නවා කියලා. තමන්ට තමන් දෙස් දෙන්නෙත් නැහැ. තමන්ට තමන් සාප කරගන්නෙත් නැහැ. තමන්ට තමන් හීනමානයකට යන්නෙත් නැහැ. ඉච්ඡා බංගත්වයටත් යන්නේ නැහැ. ගියොත් කරන්න බෑ මේ වැඩේ. එතකොට ඒක නා දන්නවා නේ වැරදි කරන එක ස්වභාවයේ. සමාව දෙන එක දේවගතියක්. ඒ නිසා මට මම සමාව දෙනවයි කියන මිනිස්සෙක් ඉන්නවනම් මේ ලෝකේ උන්දට විතරයි තව කාට හරි සමාව දෙන්න පුළුවන්. Tamanටවත් සමාව Tamanට සමාව දෙන්නේ නැති අමන ලෝකයක් මේක. උදේ ඉඳලා හැන්ද වෙනකම්ම Tamanට දෙස් දී ගන්න ලෝකයක්. ඒ කෙනාට බුදුහාමරෝ කියනවා තස්ස සමාධි භාවනා නත්ථීති වදාන. එහෙම කෙනෙකුට කවදාකවත් භාවනාවක් හරියන්නේ නැහැ. බුදුරජාණන්සේ ලෝකෙට පහළ වෙන්නේ කාලකන්ණීට ගල් ගහන්න නෙවෙයි. වැරදි වලට දඬුවම් කරන්නේ උන්වහන්සේ කරන මේක වැරදි. හැබැයි පුතෝ මෙන්න හදන ක්‍රමය. මේක හදන්න. හදලා හදලා හදලා Tamange සිදුවෙන හැම වැරද්දක්ම මකලා Tamanට manussත්ව ප්‍රතිලාභයේ උත්තරම தත්ත්වයටපත් කෙරුවා නම් ඒ මනුස්සයා තව කෙනෙක් වැරද්දක් දැකලා කවදාකවත් උනොදකින් කියන්නේ නැහැ. එයා දන්නවා එතකොට වෙන්නේ අර මනුස්සයා කරපු වැරද්දෙන් මං හිත නරක කරන මං පව් කරගන්න. ඒ මනුස්සයාගේ කලාව වේලාව බල්ලා කියලා දෙන්නේ ඕක හැටි. මෙන්න මෙහෙමයි පුතෝ ඒක සූද්ධ කරන්නේ වෙන්නේ මෙහෙම කරපන් කියලා කලබල වෙලා කියන්න යන්නත් එපා. Taman ඉසල පුරුදු කරාට පස්සේ ඒ කෙනෙක් ඕනේ පන්තියක ඕනේ ගෙදරක ඕනේ සභාවක හිටියොත් මේ ಗುಣ ධර්මයේ දන්නේ කන ඉන්නකොට ප්‍රශ්න ඉබේම තුනී වෙනවා. හොඳ කාර් එකක තියෙන shock absorber එක වගේ. වලකට වැටුණත් මගීන්ට තේරෙන්න අරින්නේ ඒ shock එක ගන්නවා මොකද මෙයා බයලජ්ජාව තියෙනවා. ඒ නිසා එක ගෙදරකට එක්කෙනෙක් මේක තියෙනවා නම් මුළු ගෙදරම සැනසෙනවා. නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාපිතා නිබ්බුතානෝන සානාරි යස්සායන් ඊදිසෝපති බුදු වෙන්න ඉස්සලා සිද්ධාර්ථ කුමාරය දැකලා කිසాగෞතමී කිව්වලු ආ මෙවැනි දරුවෙක්ක දීපියෙක් සැනසුණවන්නේ මෙවැනි දරුවෙක්ක දී මවක් සැනසුණවන්නේ මෙවැනි පුරුෂයෙකුට ස්වාමි වුණා ස්වාමි දුව වුණා වූ ස්ත්‍රියාවක් සැනසුණවන්නේ මොකද ඉරියව් වලින්ම පේන නිසා බයලජ්‍ය දෙක නැති කෙනෙකුට කවදාකවත් ඉන්දිය සංවරයක් නැහැ. බයලජ්‍ය දෙක තියෙන කෙනාට තමයි ඉන්දිය සංවරයක් එන්නේ. ඉන්දිය සංවරයක් නැති කෙනාට සෝරි සීලයක් නැහැ. ඉන්දිය සංවරයක් නැති කෙනා සීලයක් නැහැ. නිසා සති සම්පජාඤ්ඤය බයලජ්‍යාව ඇති කරනවා. බයලජ්‍යාවෙන් ඉන්දිය සංවරය ඇති කරනවා. ඉන්දිය සංවරයෙන් තමයි සීලය තියෙන්නේ. ඒක නිසයි බුදුජානන්සේ සඳහන් කරන්නේ මේ කවුරුත් පටවපු සීලයක් කරනවා නෙවෙයි. Taman භාවනා කරන එක්කනට තේරෙනවා සීලානුග්‍රහිතේ නැතුව මොන භාවනාවක්ද කියලා. නෝ සීලානුග්‍රහිතේ අපි ඔය හිතෙන් තරම් ලේසි නෑ. ඒක මේ ගහෙන් ගෙඩියෙන්න වගේ එකක් නෙවෙයි. ධර්ම પરම්පරාවක්. සත්‍යමත් කෙනාට විතරයි බයලජ්ජාව තියෙන්නේ. බයලජ්ජාව තියෙන කෙනාට විතරයි ඉඳුරංගේ සංවරයක් කියන්නේ. ඉඳුරංගේ සංවරය තියෙන කෙනාට විතරයි සීලයක් කියන්නේ. නිසා අපි මේ කරන වැඩපිළිවෙලේදී කොච්චරක් දුරට අපේ ඉන්ද්‍රිය සංවරයක් කොච්චරක් දුරට අපිට බයලජ්ජාවක් කොතරම් දුරට අපිට සති සම්පජඤ්ඤයක් වැඩෙනවද කියන එක පරියංකේදිමයි කියලා හිතන්න අමාරුයි. සක්මනේදිම කියන්න බෑ. අපි එකිනෙකට සාපේක්ෂ කරන බලන්න ඕනේ දවසින් දවස දවසින් දවස මේ හිතේ චිත්ත ප්‍රවෘත්ති බලලා මෙහා මේ කඩාගෙන පයින් හැටි පශ්චාත්තාප නොවි පරියංකේදී නම් ඉඳගෙන ඉන්න ඉරියවට හිත ගන්න. සක්මනේදී නම් ඇවිදින ඉරියවට හිත ගන්න. එදින්දා වැඩවල හිත පයින්නවනම් ඉන්න ඉරියව්වට හිත ගන්න. ගන්න බැරි. මොකද අපි අපිට වෛර කරන නිසා. අපි කිසිම ඉරියව්වක සතුටින් හැම ඉරියව්වකම ඉන්නේ මීට වැඩිය සුඛෝපභෝගී දේවල් තියෙනවා නම් හොඳයි. අරක තියෙනවා නම් මේක තියෙනවා නම් හොඳයි කියන නිසා අපිට කලබලයකදී ඉරියව්වට හිත ගන්න බෑ. ඒක නිසා අපි භාවනා මධ්‍යස්ථානට ආවම යෝම පැත්තකට දාලා පුළුවන් තරම් බලනවා. Taman හිටපු ඉන්න ඉරියව්වට ඉතින් මේක කියලා දෙන්න හරි අමාරුයි. මුගව දෙනෙක් කියනවා ඒක කරන්න චතුරාර්යක භාවනා කරලා ඉන්න ඕනේද? එහෙම නැත්නම් දසපාරමිතා පිරලා තියෙන්න ඕනේද? එහෙම නැත්නම් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබලා තියෙන්න ඕනේද? අරක තියෙන්න ඕනේද මේක තියෙන්න ඕනේද කියලා. මම නම් කියන්නේ මනුස්සකම විතරයි ඕනේ කරන්නේ. මොකද මිනිස්සුන්ට කයක් තියෙනවනේ. මෙන්න කය සාක්කියට තියාගෙන ඒක ඒකම තියාගෙන පුළුවන් කියන එක නෙමෙයි තියෙන. පිට පහින පහින වෙලාවේ නැවත ගෙනල්ලා මේ කයේ තැම්පත් කිරීම හරහා අපි මේ බයලජ්ජාවට පොඩි උඩගිඩියක් නැත්නම් අත්වලක් එහෙම නැත්නම් උදව්වක් කරනවා නම් ඒක කරන්න සති සම්පජඤ්ඤේ නැතුව බෑ. ඒ නිසා තමන් වඩන සති සම්පජඤ්ඤය හොඳට තේරුම් අරගෙන සති සම්පජඤ්ඤය කියන්නේ අරමුණේම හිත පවත්තන එකම නෙවෙයි. අරමුණෙන් හිත පිට ගියා නම් පිට ගියා කියලා දැනගන්න එකත් සති සම්පජඤ්ඤය. ඒකෝ තමයි ලැබෙන ලාභය තමයි ආපව් නික්ලේශී අරමුණකට ගන්න පුළුවන්කම මේ ප්‍රකාශයත් එක්ක දවසේ ධර්ම දේශනාව නතර කරන්න මම බලාපොරොත්තු වෙනවා සීල දිනාට. ඒ සති සම්පජඤ්ඤය හරහා වෙන්නා වූ මේ ශද්ධාමය හිරියෝතප්ප දෙකට මේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා